අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඇත්ත සමාජ දේශපාලන කතිකාව ශ්‍රී ලංකේ දේශපාලනයේ විවිධ චරිත සමග දේශපාලනය පවතන ඇත්ත ඔබ දැනගත යුතු ඇත්ත ඔබ වෙත ගෙනෙන්නට උත්සාහ කරන දේශපාලන සංවාද වැඩසටහන අදත් අප ආරාධනා කරා ශ්‍රී ලංකේ දේශපාලනයේ සුවිශේෂී චරිතයකට අද දවසේ වර්තමානයේ දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම බොහොම සරල කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා නමුත් නායකත්වයද ඇතුළුව පක්ෂ සාමාජිකත්වය දහස් කරනක් ඝාතනය කර පක්ෂයක් මර්ධනය වූ පක්ෂයක් යළි ගොඩනැගීම එතරම් සරල පහසු කටයුත්තක් වන්නේ නැහැ. එවන් බාරදුර කටයුත්තකට උරදුන්න දේශපාලන චරිතයකටයි අද ආපාරාධනා කරේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක ඒ වගේම වර්තමානයේ ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහත්මයා. ඔබතුමා බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහන්ට. අයබුවන් අයබුවන් අසන නරඹන සියලු දෙනාට. අයබුවන් වණකම් අස්සලාමු අලයිකුම්. මේ වෙනකොට දේශපාලන ජීවිතේට අවුරුදු කීයක් විතර වෙනවද ඔබතුමාගේ? 46ක්. අවුරුදු 46ක්. ඔව්. පැනලා තියෙන ජනතාව විමුතුන ඇතුලේ. ඇතුලේ. ඔව්. ජනතාව විමුතුනට එන්නේ ඉස්සෙල්ලත් සාමාන්‍ය දේශපාලනය තිබුණා වාමාංශික දේශපාලනය ශ්‍රී ලංකාවේ දාස් පක්ෂෙත් කෙටි කාලයක්. වසර 7 ඔක්කොම 50ක් වෙයි. ඔව්. ඒ කියන්නේ අඩ 100 වසක විතර දේශපාලන ජීවිතයක් තියෙන්නේ. එච්චර කාලයක් ඉඳලා දැන් මේ මෑත අපිට අහන්න දකින්න ලැබුණා ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයිද වගේ කතා බහක් ඇතිවලා තිබ සමාජයේ. නමුත් ඒ අවස්ථාව ගිලිහිලා ගිහිලා තියෙනවා. මොකද ඒ අවස්ථාව මම මේ මට තියෙන්නේ. මට තියෙන ඊට වඩා පළල් ඊට වඩා ගැඹුරට ගිය ඉලක්කයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණ මම හිතේ ගැඹුරු ඉලක්කයක් එක්ක. ඒ ගැඹුරු ඉලක්කය තමයි පොදු ජන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය ස්ථාපිත කිරීම මේ රටේ. ඒ සඳහා තමයි ජනතා විමුක්තිය පිහිටුවේ රෝහණ විජේව සහෝදරයා. එතකොට ඒ අරමුණ ඒකායන අරමුණ මම පිළිගත්තා. ඒ වෙනුවෙන් කරන්න තියෙන සියලුම දේ කරා. මට තාම අහිමි නොවුනේ ජීවිතේ විතරයි. ජීවිතේ විතරයි හැම වෙලා තියෙන්නේ. අහිම නොඋනේ. ඉතින් ඒක ගැන මම පොඩ්ඩක්වත් පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ. මම හරි සතුටුයි. අදත් එම අරමුණ සඳහා ඇප වෙන්න කැප වෙන්න පුළුවන් වීම පිළිබඳ ඒ ශක්තිය මට තියෙනවා. ඉතින් ජනතාව විමුතුන ඒ අරමුණ අත්හැරලා තියෙන නිසාම මට එතනින් එළියට එන්න සිද්ධ වුණා. එළියට ආයුතුයි ඒ සඳහා මට ධෛර්යය තිබුණා. මම ආවා ඇවිල්ලා අවස්ථාව දුන්නා ජනතා මිතුරුන්ට ඒකේ නායකත්වයට විශේෂයෙන්ම ඔය පක්ෂය දැන් යටපත් කරන් ඉන්න නිලධාරිවාදී නින්දනීය හතර දෙනාගේ කල්ලිය. නින්දනීය හතර දෙනාගේ කල්ලිය අයින් කරලා සමාජිකයන්ට මම ඉල්ලා හිටියේ සමුළුවක් පවත්වන්න සමුළුව පවත්වලා අලුත් කරගන්න. ඒ සඳහා ඉඩකඩ සෑහෙන කාලයක් දුන්නා. මම පක්ෂයෙන් ඉවත් වුණේ අප්‍රේල් මාසේ 16. 16 වෙනිදා ඉඳලා මේ 2015 ජූනි මාසේ 27 වෙනිදා වෙනකල් ඉඩ දීලා තිනවා. එතකොට මට එහෙම සමුළුවක් පවත්වපු බව මට දැනගන්න හම්බුනේ නෑ. ඒ නිසා මට අයිතියක් සහ සදාචාරමය වගකීමක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ නැති තැන ජනතාව වෙනුතුන යලි ගොඩනගන්න. හොඳයි. අපි <clears throat> ඒ ගැන කතා කරමු. දැන් මේ හෙටානිද පැවැත්වෙන නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට කතාබහ ඇති වෙන අවස්ථාවේදී මාධ්‍ය වලින් වාර්තා වුණා ඔබතුමා ජාතික හෙළවුරුමත් එක්ක සන්දානගත වීමක් හෝ එකතු වීමකින් හෝ මැතිවරණට සූදානම් වෙනවා කියලා. ඒ උත්සාහයත් මගේට ගියා. ඔව්. ජාතික හෙළවුරුමේ කියලා කිව්වොත් ඒක හරි නෑ. ඒක එහෙම නෙවෙයි. ජාතික හෙළවුමේ මෙම එකතු වුණේ මම ගිහිල්ලා සාකච්ඡා කරේ පිවිතුරු හෙටක් සංවිධානය එක්ක. අතුරුලි රතන ස්වාමීන් වහන්සේ. අතුරුලි රතන ස්වාමීන් වහන්සේ එක්ක. ඉතින් එතෙන්දි මම ඉල්ලපු ඉල්ලීම තමයි ජාතික හෙළවුමේ නම වෙනස් වෙනන හොඳයි. ඒක තමුන්නාසලට කවදාවත් නැත්තම් උතුරන්ට සහ නැගිනට යන්න බෑ. මගේ මගේ ඊළඟ ප්‍රශ්නේ තේත් එක්ක මේකට උත්තර දෙන්න ඔබතුමා මේ ඒ කවුරු හෝ ජාතික පෙවිතුරු හෙටක් හෝ වේවා ජාතික හෙළරු මේ වේවා ඒ ප්‍රවාහය නියෝජනය කරන්නේ උග්‍ර ජාතිකවාදී ස්ථාවරයක් ඕ එහෙම තිබුණා මම ඒක කියන්න එහෙම තිබුණයි කියන්න අපට අපි මාක්ෂාදෙන් අපි සමාජ සාධාරණය සඳහා අපි සමානත්වය සඳහා පෙනී සිටින පුද්ගලයෝ පක්ෂයක් හැටියට හිටියොත් ජනතාවෙන් යුතු වෙනවා දැන් මම ජනතා සේවක පක්ෂයේ හැටියට අපිට සමානත්වය ඇර වෙන කිසියම්ම ස්ථාවරයකට එන්න බෑ රටේ ජනතාව සලකා බැලුවම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සහ බර්ග සියලු දෙනා සියලු දෙනා මේ රටේ ඉන්නවනම් පුරවැසියන් ඒ පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි. ඉතින් ඒ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා අපිට කිට්ටු කරන්න බැරි කාලයක් තිබුණා ජාතික හෙළවුමේට. ජාතික හෙළවුමේ පුද්ගලයන්ටත් කිට්ටු කරන්න බැරි කාලයක් තිබුණා. ඉතින් ඒක ක්‍රමානුකූලව ගෙවි ගිහිලා තිනවා. මම සහතිකයක් දෙන්නම් මේ රටේ ජනතාවට. මම පෞගේ කාලේ සාකච්ඡා කරා. පෞගේ කාලේ ඊගාවට ඊටිසලා නිරීක්ෂණය කරලා තිබුණා. පක්ෂේ ඉන්න කාලෙත් ඒ නිරීක්ෂණ අනුව අපේ පක්ෂය සමහර සාකච්ඡා වලට ගිහිලා තිනවා. ජාතික හෙළවුමේ කියලා මම තියෙද්දිත් එහෙම ගොඩනැගුණේ ජාතික හෙළවරුමනිය විශේෂයෙන් මේ පිවිතුරු සංවිධානයේ මේ අපේ මේ අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ පෙන්වන ලොකු ප්‍රවණතාවයක් පෙන්වන මේ යන විදිහට අපිට පළල් වෙන්න බෑ කියන එක. ඒක කෙලින්ම කියලා තියෙනවා. ඉතින් කොහොම හරි පිවිතුරු හෙටක් සංවිධානයට ගියාට පස්සේ මේක මෙයා මම එළියට ආපු ගමන්ම මහමැතිවරණේනේ සැලසුම් කරලා තිබුණේ ඇත්තටම ඇත්තටම සැලසුම් කරලා තිබුණේ අපේ සමුලව පවත්වලා හරියට තව මාස දෙකක් තියෙයි මහමැති වුණාට. එහෙම තමයි තිබුණේ. මේ හදිසි කඩාවැටීමක් නුනේ ජනාධිපතිතුමා කියන විදිහටම මැතිවරණයක් ආවේ. නැති දැන් අද අපේ සමුලව පවත්වනවා හෙට ඉසුරු හරිනවා. එතකොට අපි ටිකක් අමාරුම තත්ත්වයකට අලුත්ම පක්ෂයක් ඇටියට පත් වුණේ. ඉතින් කොහොම වුණත් ඒ කාලය තුල ඔළුවේ තිබුණ අරමුණක් පළල් සංවිධානයක් ගොඩනගෙන පළල් පෙරමුණක්. මේ රටේ තියෙන අවශ්‍යතාවයන් පිරිමහන්න. ඒ පළල් පෙරමුණ ගොඩනැගීමේ කටයුත්ත සීග්‍රයෙන් කරගන්න පුළුවන් වුණා. ඒක කියන්න. එතකොට ඔය தත්ත්වය උඩ අර මම කරපු බිල්ලීම් උඩ ජාතික හෙළවුමේ හැටියට නම් මට නම් හරියම මාර්ගය අපේ පක්ෂයට නම් හරියම මාර්ගය ඔකත් එක්ක ඒ නමින් යන්න නම වෙනස් කරමු නම විතරක් වෙනසලා ප්‍රමාණවත්ද නෑ පළමු කොට නම නම වෙනස් වෙනකොටම ඒ නමට තියෙන දේශපාලන වැඩපිළිවෙල අනන්‍යතාවක් තියෙනවා. දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා. ජාතික හෙළවුණ මේ කිව්වහම අඳුනගන්න එකක් තියෙනවා. යහ යහපාලනය සඳහා ජාතික පෙරමුණ කිව්වහම තව එකක්. තව එකකට ඇවිල්ලා. ඒ සංක්‍රමණීයයි. ඇත්තම සංක්‍රමණීයයි. එහෙමනේ ආරම්භ කරන්න වෙන්නේ. එකපාරට ඔළුවෙන් හිටගෙන හිටපු එක කකුල් දෙක හිට ගන්න බෑනේ. හිමින් හිමින් බානවා දැන්. දැන් බෑවා. නම බෑවා කියලා කියන්නේ සෙල්ලම නෙමෙයිනේ. කාලයක් තිස්සේ ඔය නමට ආදර කරන මිනිස්සු එකක් ඉන්නවනේ වැරදිටත්. ඉතින් ඒක කරා ඒක කරගත්තා. නමුත් ඉතින් හදිසියේ කඩා වැටුණු දෙයක් තියෙනවා. මේ පෙරමුණ ගොඩ නැගීම මේක පැන නැගීමම මෙච්චර වේගෙන් පැන නැගීමම ප්‍රශ්නයක් වෙච්ච පිරිස හිටියා. මූලික ජනතාව විමුක්ති කරන තුන්වෙනි බලවේගයක් ගොඩ නැගෙන එක ඒ අයට ලොකු ප්‍රශ්නයක්. ඊළඟට ඒකේ පන්ති සගයා වෙලා තියෙන දැන් එක්සත් ජාතික පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණේ. ඔව් ඒ දෙගොල්ලන්ගේ කුමන්ත්‍රණයක් ඒ පෙරමුණ කඩා බිඳ දැමීම. මම ඒක හරි පැහැදිලිව ඒක මම දන්න නිසා ඒ කුමන්ත්‍රණයක්. එතකොට කරන දෙයක් නෑ සමහර වූ පාර්ලිමේන්තුවට යන්නම ඕනේ අය ඉන්නවනේ. යන්නම ඕනේ අය නොඑක් නොඑක් මාර්ග සකස් කරගන්න. ඉතින් ඒක සකස් කරගත්තර කරන දෙයක් නෑ අපිට ඒක නවත්තන්න බෑ. එක එක පක්ෂයට ඒ පෙරමුණේ තිබුණු පළල් පෙරමුණේ තියෙන පක්ෂ වලට තනි තනි අයිතියක් තියෙනවා. ඉතින් එහෙම වෙනස් තීන්දුවක් ගත්තා. එතකොට අපි තව දවස් දෙකයි තියෙන්නේ අපිට මැතිවරණ වැඩවලට. මොකද ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා එතකොට මැතිවරණට හතර දවසක් තියෙනවා. ඒ හතර දවසට ඉස්සෙල්ලා දවසේ අපි කවුරුත් කතා වුණා මේක ස්ථිරසාර ලෙස අපි පිහිටෙව්වා හෙට අනිද්දා දෙක අපි එකඟතා ගිවිසුම් අත්සන් කරනවා කියලා. ඉතින් ඒක හැම වුණා දේශපාලන දිහෙම වෙනවා. අපිට ඒක ලොකු බලපෑමක් නෑ. ඒක එන්න තිබුණා මේ රටට හොඳයි. රටට තවත් කියන්නේ ගැසිලා ගියා කියලා. තවත් අවස්ථාවක් ගැසිලා ගියා මිස්සුණා. කමක් නෑ. අපි තව ඉදිරියට යනවා. ඉතින් අපට කාලය මදි වුණා. ඇත්තරම තනි පක්ෂයක් හැටියට මේ නාම යෝජනා දෙන්න. ඔබතුමා ජනතා කෘතිපරමුණ ඉවත් වුණාට පස්සේ මේ ජනතා සේවක පක්ෂය ආරම්භ කරන්න ප්‍රථමව පෞද්ගලිකව තනි පුද්ගලෙක් හැටියටත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සේසේන මහත්මයා වෙනුවෙන් දැඩි ලෙස පෙනී හිටියා. ඔහු වෙනුවෙන් උපවාස කරන්න ඔහුගේ ජීවිතය පෙන්වන්න. ඉතින් දැන් මේ මේ මේ தත්ත්වය මේ දේශපාලන ඔය යහපාලන පෙරමුණේ ප්‍රශ්නෙත් එක්ක කතා කරේ නැද්ද ජනාධිපතිතුමා එක්කවත්? ඔව් දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න ඕනේ ජනාධිපතිතුමා වෙනුවෙන් කියන එක. ජනාධිපතිතුමා වෙනුවෙන්. ඔව් ජනාධිපතිතුමා මම එතුමාටම කිව්වා කතා කරද්දී එතුමා ඕන වෙලාවක කියයි ඒක මම උපවාස කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ආරක්ෂා කරන්න නෙමෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව. ඒ මොකෝ? ඔබතුමාගේ මොකක්වත් ලබා ගන්නත් නෙමෙයි. මොකක්වත් නෙමෙයි. ඔබතුමා දන්නේත් නැහැ. මම මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. එතකොට ඒ ඒ උපවාසයේ තේරුම ඔබ රැකෙන්න. ඔන්න සටන් පාඩම. ඔබ රැකෙන්න ජනතාව රකින්න කුමන්ත්‍රණ හෙළිදරව් කරන්න ඒ පරීක්ෂා කරන්න ඊළඟට ජනතාවට අවසාන ඉල්ලීම ජනතාවෙනි සංවිධානය වන්න ජයග්‍රහණය කරන්න ඔන්න සටන් පාට ඕකෙන් ඉතින් ජනතාව තුනන ඒ අයට ඕන ඉදියට සටන් පාට හලලා මේ මම මෛත්‍රවාද සිරිසෙන මහත්තයා ආරක්ෂම ආරක්ෂ කරන්න ඕනේ ජනතාව යුතු වෙන විදිහට මම මේ පටු බලන්නේ නැහැ පටු විදිහට. ඒක දැන් පටු වෙලා තලෙබාන් ව්‍යාපාරයක් වෙලා තියෙනවා. තලෙබාන්. ආයේ දෙකක් නැහැ මොකද එහෙට මෙහෙට යන්න බෑ. එහෙට මෙහෙට යන්න බෑ. දැන් මූලධර්ම වාදයේ ඉන්නේ. ඉතින් මෝල්ගස් ගිලපු ජනතාව තුරනේ නායකයෝ හතර දෙනා මම කියන්නේ. එතකොට නැවෙන්න බෑනේ. දැන් මේකෙදි මම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මම ඇත්තටම බැලුවේ ජනතාවගේ ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ වට දෙකක් ගියාට පස්සේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ආරක්ෂාව තියෙන්නේ ජනාධිපතිතුමා ගාව. ඕනේ ජනාධිපතිතුමා තමයි රටේ ආරක්ෂාව. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් ජනාධිපතිතුමා තමයි මුලින්ම රැකෙන්න ඕනේ. ඉතින් එතුමාම කියනවානේ තිබුණා කියලා ජීවිතේට ප්‍රශ්නයක් එහෙම තිබුණා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි නරක දෙයක් හැමෝටම නරක දෙයක්. ඉතින් ඒක ඒ පැත්තෙන් තිබුණා. අනිත් විදිහට තියුණොත් එතකොට ජනාධිපතිතුමා රැකිනවා කියලා කියන්නේ ජනතාව විසින් රැකිනවා කියන එකයි. ඒක එහෙමයි. මේ මේ තීර තත්ත්වයන් තුල සලකා බැලුවම ඒක එහෙමයි තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් අවසානයේදී මම යන්නේම මේ ජනතාව ළඟට. ජනතාවට කියන සටම සටම දෙන්න. සංවිධානය වෙන සටම දෙන්න. ඉතින් ඔවත් එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම පැහැදිලි කරන්න ඕනේ ජනාධිපතිතුමාව රකින්න පමණක් නෙවෙයි මේ. ඊට වඩා පළල් එකක් මේකේ තියෙන්නේ. එතකොට ඒ අන්න ඒ අරමුණ තමයි ඒකේ තියෙන්නේ නැතුව පෞද්ගලික යමක් ලබා ගන්න හෝ වෙන කිසිවකට නෙමෙයි. ඒ ඒ ඒක කරේ. මොකද මගේ අවුරුදු 46ක <laughs> ජනතාව විමුක්ති පෙරුනේ ඉතිහාසය මගේ ඉතිහාසය මම පෞද්ගලික ගත්තොත් මට කවුරුත් ඇඟිලි දික් කළා නැහැ. කොහෙන්වත් මොකක් හරි වාසියක් ලබා ගත්තා කියලා. තාම නෑ මම ඒක කරන්නෙම නෑ. තව අවුරුදු කීයද ජීවත් වෙන්නේ? ඒ ටිකේදී මට ඕනේ මේ කගෙන් හරි උදව් ඕනේ මේ නැත්තම් උදව් නැත්තම් තියෙන ඔය වෙනත් සන්තෝසම් සන්තෝෂම ඕනේ දැන්ද මට නෑ ඊට වඩා අමාරු තත්ත්වෙ මම ගෙවලා තියෙනවා ඒ වැදියොත් මම ගියේ නෑ කිසි කෙනෙක්ගෙන් උපකාර පතන්න ගියේ නෑ මම මගේ ආරක්ෂාව පතා ගත්තා ආරක්ෂාව සොයා ගත්තා පක්ෂේ ගොඩ ගන්න වෙන මොකටවත් නෙමෙයි ඒ සියල්ල යොදාගත්තා මගේ හැකියාවන් දක්ෂතාවයන් සියල්ල යොදාගත්තා නම් ඒ පක්ෂේ ගොඩනගන්න මගේ මගේ ප්‍රශ්නේ උනේ අමරසිංහ මහත්මයා මේ දැන් ඕනම දේශපාලන පක්ෂයක අවසාන අරමුණ රාජ්‍ය බලය ලබා ගැනීම. එහෙමනේ. පැහැදිලිව. ඔව්. එතකොට ඒකට යන මාර්ගය දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව හරහා. ඔව්. ඉතින් මේ අවස්ථාවේ ඔබතුමා කල්පනා කරේ නැද්ද? මෛත්‍රී වාලසේසේන මහත්මයාට කතා කළා. හරි ජනාධිපතිවරයාට කතා කළා. ඔව්. එතුමාට පක්ෂයක් හැටියට සහාය දක්වලා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රදූරයක් වගේ එකකට සාකච්ඡාව දේශපාල මම කියන පෞද්ගලික වාසි ලබා ගන්න නෙවෙයි. නෙවෙයි. ඔබේ මතය ඔබේ දර්ශනය අරන් යන්න. ඔව්. දැන් මම දැකපු දර්ශනේ හැටියට මම ජනතාවට බොරු කියන්නේ මෙතෙන්ට ආවේ. මම සම්පූර්ණ ඇත්ත කියන කෙනෙක්. එක තනිමිනිහෙක් හැටියට හිටපු කාලයක් තිබුණා. ගන්ධබ්බ කාලයක් නේ. ඒ කාලේදී මම කතා කරලා තිනවා. මට මට පුළුවන් දෙයක් කරන්න මම කැමතියි. ඇමතිවරයෙක් කරන්න එපා මං. මාව එහෙම කරන්න නෙවෙයි. මට යමක් හටට දෙන්න පුළුවන් නම් ඒ දෙන්න අවස්ථාවක් තියෙනවා නම් හොඳයි. මං ඒක කියලා තියෙනවා කෙලින්ම. ඊට පස්සේ ජනතා සේවක පක්ෂය ගොඩනැගුවට පස්සේ ඒත් කියලා තියෙනවා. ඒත් කියලා තියෙනවා පක්ෂය හැටියට මෙන්න මේව මධ්‍යම කාර්ය ස්වභාවයේ අර අපි යුද්ධෙට 2005 දී රාජපක්ෂ මහත්තයා වගේ එන්න ආයේ මොකක්වත් බලන්නේ නැතුව සම්පූර්ණ බලය යොදලා ජනාධිපතිවරට ගිනා එහෙම තත්ත්වයක් දැන් තියෙනවා. එහෙම තත්ත්වයක් දැන් තියෙනවා. දැන් තියෙන්නේ ඒක අපි ඉස්සරහට යන්. ඉතින් කතා කරලා තියෙනවා. කතා කරා එහෙම නැහැ කියලා කිව්ව බොරු. එතකොට මේ කියන්නේ ජනතාව විසින් විශේෂයෙන්ම කියන්නේ ඔන්න මෛත්‍රීවා සිරිසේන මහත්තයත් එක්ක මේ සභාව ගහන්න යනවා කියලා. සභාවක තමයි. ආයෙ මොකද ඔගේ ඔගේ ආයෙ තියෙන වෙන වෙන જાති. සභාවක තමයි ඒක. මගේ ඒක අදහසක් තියෙනවා. එතුමාගේ ඒක අදහසක්. තවත් ඒක ඇතුළේ ඉන්න අය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් අදහස් ගොඩක් තියෙනවා ඒකේ. අපි හිටියනේ ඒක ඇතුලේ. මේක මේ අලුත් දෙයක් නෙවෙයිනේ එක්සත් ජනතා නිදහස් සම්දනේ කවුද හැදුවේ? හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනතාව විමුක්ති පෙරමුණයි. ජනතාව විමුක්ති පස්සේ ඒක ඉවත් වුණා. ඒකත් කතාවක් ලොකු ලොකු කතාවක් ඒවා වැරද්දපුවා මේ රටට වැරද්දපු තැන් ඒකට එන්න පස්සේ ඉතින් කතා කළා ආයේ ඔකේ මේ හංගන්න දෙයක් නැහැ පිවිතුරු හෙට සංවිධානයත් එක්ක කතා කරලත් ඒත් කතා කරේ විවිතුරු හෙට සංවිධානයට වඩා ශක්තිමත්ව එතෙන්ට ඉන්න. එතෙන්ට ඉන්න. මොකද මම දකින්න මේ වෙනස්කම් ටිකක් තියෙනවා කෙරෙන්න ඕනේ වෙනස්කම් ටිකක්. පැහැදිලිව ඒවා කෙරෙන්න ඕනේ. ඒවා කෙරෙන්නේ දැන් ජනාධිපති කවුද? එයත් එක්ක ඒ ටික කරන්න ඕනේ. ඊට පස්සේ තවත් ඊට වඩා යා යුතු තැනකුත් තියෙනවා අධිරාජ්‍යවාදය ජනතා විමුක්ති පෙරමුණ මම අභියෝග කරනවා පෞවිය 6 මාසය ඇතුළත අධිරාජ්‍යවාදය කියන වචනය කීවරක් පාවිච්චි කරාද කියලා. අධිරාජ්‍යවාදයට එරෙහිව පක්ෂව පාවිච්චි කරන්නේ නැති ඕනේ තරම්. අධිරාජ්‍යවාදයට එරෙහිව මම පස්සේ සාකච්ඡාවට එන්න. ඒක නිසාම අධිරාජ්‍යවාදයේ මැදිහත් වීම ඉදිරි කාලය තුල ඒවට ඒකට විරුද්ධව සංවිධාන වීමේ වැඩක් අපිට තියෙනවා. අධිරාජ්‍යවාදී කිව්වහම මේ මේ විච්ච ජනවාරි 8 වෙනිදා රට තුල ඇතිවෙච්ච වෙනසට ඔව් ඒ විදේශ බලපෑම් තිබුණා. ඒ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන් ඉෂ්ට වුණ වැඩක් වුණා කියලාත් කියනවා. එතකොට ඔබතුමා මොකද කියන්නේ? මම හරි පැහැදිලි මේක හරි පැහැදිලි උත්තර දෙන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕනේ. ඉලි ගහලා නම් තේරුම් ගන්න එපා. මම ඉල්ලා හිටනවා රටේ ජනතාවගෙන් දේශපාලන පක්ෂවලුත් විශේෂයෙන්ම ජනතාවය තුළින් මේ මේ වැරදි අර්ථ දැක්වීම් දෙන්න එපා රටට. ඔගොල්ලෝ දැනටමත් ඔගොල්ලන්ගේ සම්පූර්ණ මොකද්ද? සුජාතභාවය නැති කරගෙන තියෙනවා. දේශපාලන සුජාතභාවය මම ඔප්පු කරනවා මෙතෙන්දී. ඔබතුමා ප්‍රශ්න ඇහුවොත් මම ඔප්පු කරන කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. ඒ සුජාතභාවය නැති කර නැති කරගෙන මේ කියන දේ තෝරගන්න එපා. පැහැදිලිව. මම කියනවා මෛත්‍රාල සිරිසේන මහත්තයා මං ආශ්‍රය කරපු ඊටම දින කීපයක් මං ආශ්‍රය කරේ ළඟින් මම දැක්ක දේවල් ටිකක් තියෙනවා ඒවා කියන්න ඕනේ ඒවා මේ රටත් දැනගන්න ඕනේ මම දැක්ක පළවෙනි දර්ශනය තමයි එතුමාගේ ඔය නිවසේම තමයි කවුද කදිරාම මහත්තයා හිටියේ ඊට ඉස්සෙල්ලා එතුමා හම්බෙන්න තමයි මම නිතරම නිතරම දිනපතා වගේ ගියේ එතුමාට අපිත් එක සාකච්ඡාව නිතර ඕනේ වෙච්ච නිසා ඊට පස්සේ ගියේ මෙතුමා යනාධිපතිතුමාට පස්සේ ඒ නිවසම හිටපු නිසා මම දැක්ක පළවෙනි දර්ශනය තමයි එතුමාගේ බිත්තිය පිටිපස්සේ හිසට උඩින් ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නවා ගාන්ධිතුමා ඉන්නවා කාල් මාක්ස් ඉන්නවා ලෙනින් ඉන්නවා ඔය ඔක්කොම ඔය ඔක්කොම අපිට පණ ඉඩ දෙන්නේ නිකන් ඉන්න බෑ රටේ ජනාධිපතිතුමා ඔතෙන්ට එන අධිරාජ්‍යවාදී රටවල් වලින් එනවා හැම රටෙම එනවා. දැන් මගේ පරණ පක්ෂයේ ඒකෙත් සාකච්ඡා කාමරේ මාක්ස් එන්ගල්ස් ලෙනින් අපි දරන අදහස මොකක්ද කියලා තේරෙනවා. එන එක කෙනාට තේරෙනවා. ආ you believe in Marx, Lenin, Engels. Oh, you are Marxist. ඒගොල්ලෝ දාගන්නවනේ. ඒගොල්ලෝ දාගන්න කමන්නේ නැහැ. ඒකට කියලා තියෙන්නේ අපේ ගුරුවරු. මේ එතනත් නිකන් ඔක තියෙන්න බෑ. රටේ නිකන් මේ පෙළ ගැහෙන්න ඕන නම් අධිරාජ්‍යත්වයට ඒක ඕක තියන්නේ නෑ. නිකන් පෙළ ගැහෙන්න ඕන. ඉතින් ඒක නිසා මම දන්න තරමින් එතුමාම කියලා තියෙන විදිහට ජනතාව විතරත් එක් මොකක් හරි එකක් දෙයක් හරි තීලා හිටපු ජනාධිපති චන්ද්‍ර ගන්නත් හිටියා අත්තරඟුඩ ගන්නත් හිටියා සිරිචන් මහත්තයාව. ඉතින් එහෙම ඉතිහාසිකුත් තියෙනවා. ඉතින් ඒ පැත්තකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා මේ මම කියන්න යන දේ මේ මේ අධිරාජ්‍යවාදය ගැන කියන්න යන දේ මැදිහත් වීම මේ යුගයේ මේ 6 මාසේ කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරලා නැහැ. ඒක තමයි කතා කරන්න ඕනේ. වැදගත් දේ ඒක. ඒ පණිවිඩය සියලු දෙනාටම ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම මේ පණිවිඩය දෙන්නේ. සියලු දෙනාට. මේක සෙල්ලමක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් මම දන්න තරමින් මගේ මම අනුමාන හිතලා මේ පොතේ මේ පොතේ මම ලියලා තිනවා ජනවාරි 9 වෙනිදා අලුයම රනිල් වික්‍රමසිංහ මහත්තයා මම ඇස් දෙකෙන් බලන් හිටියා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමරිකන් තානාපතිට කතා කරා කතා කරලා රටේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශනපත් කිරීම අත්විරල් තුන පැය තුන අත්විරවල මැදිහත් කෙරෙව්ව එක්සත් ජනපදය ඒක මං හිතලා ලිව්ව එකක් මට පෙනුන නිසා ඒක ඊට සති දෙකකට පස්සේ මගේ මතකයේ තියෙන්නේ ඒක ලිව්වා තවත් මට මතකයේ දිරු පුල් ජෝසප් ප්‍රනාන්දු වෙන්න ඕනේ කවුරු හරි කෙනෙක් හරියටම ලියලා තිබුණා ඒක. මෙන්න වෙච්ච දේ. මෙන්න මෙහෙමයි මාරු වුණේ. ඉතින් ඒක ටිකක් බරපතල දේවල් කතා කරන්න තියෙන්නේ. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ වේවා මොනියම් අපිට හොඳ ගේන එකක් වෙන්න පුළුවන්. නමුත් එක්සත් ජනපදයට ඇඟිල්ල දික් කළා මාරු කරපන් කියලා කියන්නේ මොකද්ද තියන අයිති? එහෙම අයිතියක් නැහැ. එහෙම අයිතියක් නැහැ. ඒකට මං යට වෙන්නේ නැහැ. මම ජනාධිපති වුණා නම්. හැබැයි යුද්ධ දිනපු දවසේ ඉඳලා මම කියන්න ඕනේ. යුද්ධ දිනපු දවසේ ඉඳලා මහා වැරදි සම්භාරයක් කරගත්තා. නැත්තම් නැත්තම් මං කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කරන්න බෑ. පරාද කරන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ සටන් පාට ඔක්කොම ඔක්කොම උදුරගෙන තිබුණු කෙනෙක්. අපි බාර දීලා තිබුණු කෙනෙක්. අපි දේශපාලන සිරිසංගෝල වෙලා තමයි එතුමාව ජනාධිපති කෙරෙව්වේ. අපිට තිබුණ නෑ ජනතාව යුතුවට තිබුණ නෑ මෙන්න මෙච්චර කලදක් උපක්‍රම ගැන අදහසක් අපේ බලය පවත්ත ගන්න තිබුණා ඒක ඇතුලේ. එළියෙන් ඉඳලා නෙමෙයි ඇතුළට ගිහිල්ලා. ඇතුළට ගිහිල්ලා. මම මේකේ ලියන වගේම මධ්‍යම කාර්ක සභාවට ලිව්ව ලිව්ව වාර්තාවලි තියනවා මෙන්න මෙහෙම. අපි එළියෙන් ඉන්නෝ දැන් දැන් යුද්ධේ නැහැ. නමුත් සහතික ලෙස මහා පරිමාණ යුද්ධය එනවා. ඔය මම කියන්නේ මාර්තු මාසෙට ඉස්සෙල්ලා. ඒ කියන්නේ යුද්ධේ අර මොකද්ද මොන ආරුද අනිකට වැහුවේ මාවිල් ආරු මාවිල් ආරු මාවිල් ආරු වහන්න ඉස්සෙල්ලම කියන්නේ මහා පරිමාණ යුද්ධය එනවා එදාට නම් අපිට එළියේ ඉන්න බෑ එළියේ ඉන්න එපා. ඒක නිසා දැන් ඇතුළට යන්න ඕනේ. දැන් අපේ බලය අපි ඉල්ලන්න ඕනේ. ඒකේ වැඩ කරන්න තියෙනවා අපිට. අගමැති තමයි අමාත්‍යාංශ කීපයකුයි. එහෙම කරලා තිබුණා. ඒක තමයි අපේ බලය. අපේ බලය අපි ආරක්ෂා කරනවා. ජනතාව වෙන්නේ. හොඳයි. මේ අපි විරාමයකට යන්න සූදානම් වෙන්නේ. කතා කරමු. ඒ එදා සඳහන්ට එන්නේ නැතුව එතනින් පස්සේ මොකක්ද උනේ කියලා මම හිතන්නේ ඒ ගැන ටිකක් වැඩිපුර විස්තර කතා කරන්න වෙයි. මේ විරාමෙන් පස්සේ කතා ඔබයාලිත් ඇත්ත සමාජ දේශපාලන කතිකාව සමඟ අද අපේ ආරාධිතා ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමන සම්රසිංහ මහත්මයා අමසිං මහත්මයා අපි කතා කරමින් හිටියේ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එකතු වී වැඩ කිරීමේදී වරද්දාගත් තැනක් ගැන ආරම්භ වෙච්ච තැනක් ගැන මේ ඔබ මේ වරද්දා ගැනීම ගැන සැකයක් එහෙම තියෙනවද? ඔබතුමාට ඔබතුමා කියන වරද්දා ගත්තා කියලා ඔව් මම ඒක කියන හැමුනේ නැහැ කියලා මම ඔප්පු කරනවා මං හිතන්නේ වාක්‍යයකට මං කියන්නේ ඔව් මොකක්ද දන්නව වාක්‍යය 2005 අපට ඒ වෙලාව වෙනකොට මම ඒ යෝජනා ඉදිරිපත් කරනකොට මගේ උපක්‍රම තෝරපුවා. මගේ නායකත්වය යටතේ. පාර්ලිමේන්තුවේ 41යි. ඒකෙන් දෙකක් දුන්න 39යි. ඒ දෙකක් දුන්නම අපිට ලොකු ලොකු ප්‍රතිරූපයක් මේ රටේ ඇති වුණේ. අපි 41ක් දිනුවට වඩා ලොකු ප්‍රතිරූපයක්. මොකද අනිත් පක්ෂයත් එක්ක අපිට කොච්චර සුහද වැඩ කරන්න පුළුවන්ද කියලා අපි පෙන්නවා. පළවෙනි ආණ්ඩුවට යන්න ඉස්සෙල්ලා. එතකොට දැන් ඊළඟ කාරණය තමයි ඒ වෙනකොට අපිට මන්ත්‍රීවරු 41යි පාර්ලිමේන්තුවේ පළාත් සභා ප්‍රාදේශීය සභා නගර සභා ඔක්කොම ගත්තම 507ක් මහජනීය 500ට වැඩිය මහජන නියෝජිතයෝ විප්ලවවාදී පක්ෂයකට සමාජවාදී පක්ෂයකට ලෝක කීයක එහෙම තිබුණාද ඈ එතකොට දැන් කීයද ඊට පස්සේ 2010 වෙනකොට පාර්ලිමේන්තුවේ තුනයි හැංගෙන්න ඕනේ කොහේ හරි කියන්න. මුණ නිකන් අපෙත් කල්ුවලා යනවා. එම්බසි එකට ගියාම තානාවති කාර්යාලයට ගියාම දැන් කොච්චර ඉන්නවද පාර්ලිමේන්තුවේ? 3 කොච්චර අමාරුද කියන්නේ? එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ තුනයි ඔක්කොම මේ වෙනකොට 87යි. මුළු රටේ මහඬ දැම්මට ලොකු ලොකු හඬ දැම්මට ඔන්න තියෙන தත්ත්වේ. ඇත්ත தත්ත්වේ. ඒ වැරදි උපක්‍රම වලට ගිය නිසා මූල ධර්මවාදී වෙච්ච නිසා කරගත්තු අපලය. ඔබතුමා මේ පුංචි පොත්පිංචක් ප්‍රකාශයටපත් කළ තුනා ජනතා විමුක්ති පෙරමුණ වන්දනීයයි හතර දෙනාගේ කල්ලි නින්දනීයයි කියලා. හතර දෙනායි කල්ලි කිව්වහම මේ මට මතක් වුණා මේ චීන කොමියුනිස්ට් පක්ෂයේත් ඒ වගේ හතර දෙනෙක්ගේ කල්ලියක් ගැන කතාවක් තියෙනවා දේශපාලන ඉතිහාසයේ. කවුද මේ හතර දෙනා කල්ලි කියන්න පුළුවන්ද? ඔව් කියන්න පුළුවන්. ඔක ලියලා තියෙනවා. ටිල්ලින් සිල්වා, අනුර කුමාර, ලාල්කාන්ත ඊට හෙරත් ඔන්න මධ්‍යම කාර්ය සභාවේ උඩ ඉන්න අය දේශපාලන මණ්ඩලයේ පරණම අය ඒගොල්ලෝ තමයි පක්ෂය මෙහෙවන්නේ. පක්ෂයේ නිලධාරිවාදී ආකාරයට ඔය නින්දනීය කියන්නේ හරි කාරණා ඇතුව නිකන් නිකන් මේ සැකයක් එහෙම තියෙනවද? මේ සැක නැතුව කියන්නේ. ස්වයං විචන නෑ මේක ඇතුලේ. දැන් අවුරුදු දෙකකට තුනකට කිට් වෙන්න ස්වයං විචන නෑ. ස්වයං විචන කරන්න බෑ. කරන්නේ නැහැ. කරන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියත් කියනවා ලාල්කාන්ත. කොහොමද ඒක? ප්‍රසිද්ධිය කියනවා රටට කියනවා මම සෙවන් ඉන්න දවසට යන්නේ නැහැ. මධ්‍යම කාර්සාවලට. එහෙම තන්විලා තියෙන ඔන්න අර අර ලක්ෂණ ඔක්කොම තියෙන ඔය කොටම වඩා මූල ධර්මවාදී වෙලා තියෙන එක. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණයේ හැටියට ඔව් දේශපාල මණ්ඩලය තමයි ඉහළම ආයතනේ. ආයතනේ. නෑ. නෑ දේශපාලන මණ්ඩලය දේශපාලන තීන්දුව ගන්නවා. නමුත් මධ්‍යම කාර්ක සභාව තමයි ඉහළම ආයතනේ. හරි. ඉතින් මධ්‍යම කාරක ස්වභාවය දේශපාලන මණ්ඩලය කියලානේ කියද්දිත් ඔක. ඔව්. එතකොට ඒ එවැනි ආයතන විභවයක් තුල මේ හතර දිනකට පුළුවන් ද පක්ෂයන් මෙහෙවන්න. ඒ තරම් මොකද්ද තියෙන අපේ පුළුවන් ක්‍රමානුකූලව ගෙනියන්න පුළුවන් ඒකට. ක්‍රමානුකූලව ගෙනියන්න පුළුවන්. ස්වයං විවේචන විවේචන නැති වෙනකොට ඉවරයි. අවුරුදු 3ක්. ඈ අවුරුදු 3කට කිට්ට වෙන විවේචන ස්වයං විවේචන නැත්තම් ඔය ආයතනේ අනිත් තියෙනවා. පල්ලෙහා අපේ සහෝදරුන්ගේ සහෝදරියන්ගේ කමිටුවල සංවිධානවල විවේචන සමිතියේ තිතර තියෙන්න ඕනේ. තිතර තියෙන්න ඕනේ විතර නෙමෙයි මේ මේ මිනිස්සු මේ වැරදි කරන මිනිස්සු ගිහිල්ලා පට්ට ගන්න ඒවට. මෙහෙම කරන්න බෑ අරම කරන්න බෑ මෙහෙමයි අරමයි. ඔබතුමා මේ පක්ෂයට චෝදනා කරන චෝදනාවල මම ඔබතුමාටත් ඇඟිල්ල දික් කරනවා. ඔව්. ඇඟිලි දික් කරනවා. මොකක් ගැනද? නිකන් හිතේ ඇඟිල්ල. පක්ෂයේ වෙනි තැන් වලට එනකොට යද්දී ඔබතුමත් හිටිය නායකත්තේ. දෙදස් අටේ වසරදි. විමල් විරංශ මන්ත්‍රවර ඇතුළු කණ්ඩායමක් ම හිතන්න මන්ත්‍රරු දහ දෙනෙක් විතර පක්ෂ කඩාන ගිය. ඊට පස්සේ කුමාර ගුණරත් නම් ඒ ඇතුළු කණ්ඩායමක් යලිත් වරක් ඉවත්වෙන දස් එකොළහෙමක් මන් දන්න කුමාර ගුණරත් කෙනෙක් ගැන හරි කණ්ඩායමක් පිරිසක් ගිය පිරිසක් ගිය හරි ඔබතුමාට තාමත් තියෙන ජනතා මුක්ති පෙරමුණ උත්තරමයි මේ ජනතා මුක්ති පෙරමුණ කියන්නේ කුමාර ගුණරත් කෙනෙක් දන්නේ නැහැ ජනතා මුක්ති පෙරමුණේ මම වගකිය යුතු මම වගකිය යුතු හැම දෙයකටම මම වගේ කියනවා අද හෙටත් ඒක මම කරන්න ඕනේනේ මගේ ප්‍රශ්නේ දැන් ඒ ඒ අවස්ථාවලදී දැන් මේක එක මේ හදිස්සියේ ගොඩ නැගුණා වෙන්න බෑනේ මේ හතර දිනයි කල්ලි එක පාට එක රැයකින් ඇතුණා වෙන්නට බෑනේ එතකොට ඒ ඒ එවැනි අවස්ථාවල ඇයි ඔබතුමා නිහඬව හිටියේ ඔව් නිහඬව හිටපු කාරණා එකක් තියෙනවා නිහඬව හිටියෙත් නෑ ඔය ඔය විශේෂයෙන් මම කිව්ව ප්‍රශ්න ගැන කතා කළේ මම තමයි. ඒක ඇතුලේ. හොඳද? මධ්‍යමකාර ස්වභාවයේ දේශපාලන මණ්ඩලේ මම තමයි කතා කරේ. ඔය අලුත් ප්‍රශ්නයක් එනකොට ලිඛිත වාචිකව කියලා ඒක මදි නම් ලිඛිතව ඉදිරිපත් කරන සම්ප්‍රදායක් ගෙනාවෙත් මම ඕක ඇතුළට. එතකොට ඒව කතා නොකර හිටිය නෙමෙයි. ඒව කතා කරේ ඒව කතා කරේ සහෝදරත්වයෙන්. ඒක මම කියන්න ඕනේ. ඒ කවුරු මොන වැරදි කරත් මට සහෝදරත්වයක් තිබුණා. ඒ සහෝදරත්වෙ මම 100 දීලා තිබුණේ. ඒක අඩු කරලා නැහැ. වැඩි කරන මිනිස්සු. මිනිස්සු වැඩි කරනවා හදා ගන්න ඕනේ. හදා ගන්න ඕනේ. දැම්මට ඒක කියන්න සිද්ධ වෙලා තින්නේ මේ වෙලා තියෙන අබැද්දියත් එක්ක මේගොල්ලන්ගේ සදාචාරමය හැසිරීම කොහොමද? දේශපාලන හැසිරීම කොහොමද? කොහොමද සහෝදරත් එක්ක සහෝදරත්වයෙන් ඉන්නවද මේ සියලු දේ කතා කරලා තියෙනවා. ඒ සහෝදරත්වයෙන්ම දන්ඩ කුමාර සනායක මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට පත් කරගන්න. පැහැදිලිව නැත්තම් පොඩ්ඩක් බලන්නකෝ ඒක පින්තූර. නැත්තම් මම යෝජනා කරනවාද? මම යෝජනා කරනවා. මම යෝජනා කරේ නැහැ. මම දැක්කනම් මාස 3කට 4කට පස්සේ මේ මිනිහා සම්පූර්ණයෙන් වෙනස් වෙනයි කියලා මම කවදාත් යෝජනා කරන්නේ මේ මම මධ්‍යම කාර්ක සභාවේ කතා කරපුවා මම කතා කරන්නේ මෙතන සමහර සහෝදර හිටියා යම් යම් ලක්ෂණ දැකලා එපා කියලා. ඒ බහුතරය නෙමෙයි. ඒක සුළුතරයි. එතකොට මම යෝජනාව ගෙනාවා මේ මධ්‍යකාර ස්වභාව බහුතරයෙන් අඩු අනුමත කරා. සිළු දෙනා නෙමෙයි ඒකපතිකව නෙමෙයි. ඒක කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මාස 3ක්වත් යන්න හම්බුනේ මේක ශීඝ්‍ර වෙනස් වීමක් පෙන්නගෙන ගියේ. පුද්ගලයාගේ ඉතින් ඒවට ඒවට කතා කරා කතා කරා කතා කරා. නමුත් මේ ඊටාම දරුණු විදිහට කතා කරන්නේ නැහැ කියන්නේ සහෝදරත්වය නැති කරගෙන කතා කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. මේක හදන්න ඕනේ කියලා තැනනේ ඉඳගෙන කතා කරන්නේ. ඒක හොඳ නෑ මේක හොඳයි මෙහෙම කරන්න මෙහෙම කරන්න අහපු ඒවට කතා කරලා තිනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම පක්ෂයටත් ඒක තේරුම් කරලා තියෙනවා මධ්‍යම කාර්ය ස්වභාවය. හරි පැහැදිලිව තේරුම් කරලා තියෙනවා. මේක. ඒගොල්ල කාටවත් මේව නෑ කියන්න බෑ. මම නායකත්ව නායකත්ව භූමිකාව අත්හැරියට පස්සේ මම කිසිම අවස්ථාවක අලුත් නායකයාගේ නායකත්වය අභිවාන්න කිසි දෙයක් කරේ නැහැ. ඒක නොකළ යුතුයි හිටපු නායකයෙක්. අර තියෙන ඉංග්‍රීසියෙන් කියනවනේ හරිය ලස්සනයි ඒක. ලයි ලෝ යටින් ඉන්න. යටින් ඉන්න. ඔළුව නවලා ඉන්න. ඔළුව නවලා ඉන්නේ කියන්නේ මේ මේ බගෑපත්ලා ඉන්නේ කියන එක නෙවෙයි. ඉස්සෙල්ලා තිබුණු අර යම්කිසි අධිකාරය පාවිච්චි කරනවානේ. ඒ අධිකාරිය පාවිච්චි කරන්න බෑ. ඒ අධිකාරිය එයාගේ නායකත්ව ශෛලිය ගොඩනගා ගන්න දෙන්න ඕනේ. සමහර කියනවා එහෙම කරපිට වැරදි කියලා. නමුත් ඒක එහෙම තමයි සංවිධානයක යන්න ඕන ඉස්සරහට යන්න ඕනේ. ඒ විදිහට තමයි. ඒ නායකත්ව ශෛලිය පක්ෂයට හරිය ගිහිල්ලා නැහැ. නමුත් නමුත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට පත් වුණා පස්සේ පක්ෂය තුල යම්කිසි පිබිදීමක් ඇති වුණා කියලා මාධ්‍ය වලින් එහෙම වර්ණා කරලා තිබුණා. ඔහුට මැතිවරණවලත් යම් කිසි ඡන්ද ලබා ගැනීමේ පව ප්‍රගතියක් දකින්න තිබුණා. <laughs> තවුනාසේම කියනවා පොඩ්ඩක් මම මේක ගැඹුරුම අර්ථයෙන් මම කියන්නම් තව ටිකකින්. ඔය මාස 3 4 යනකොට එයාගේ දක්ෂකම් තියෙනවා. එයා දක්ෂයෙක්. එයා දක්ෂයෙක් වුණාට එයාට තීන අ ප්‍රවීණත්වය. ඒක නම් මදි කියලා දැන් හොඳටම තේරෙනවා. තේරෙන දෙයක්. මාධ්‍ය වලින් තිබුණා. ඒවට කාරණා මම එන්නම් ඒවට එක එක. කොහොමද මේවා මේවා සකස් වෙන්නේ කියලා කුමන්ත්‍රණ සකස් වෙන විදිය කවුරුත් හිතනට වඩා වෙනස් විදියට මම හිතන්නේ. හිතන්නේ මම ඒක හරි නිසා මම එහෙම හිතන්නේ. හරි නිසා මම කියන්නේ ඒක. හිතලා මම කියන්නේ නැහැ. තවත් වරක් හිතලා ඒක හරි නැත්තම්. එතකොට දැන් නායකත්වයට පත් වුණාට පස්සේ මිනිස්සුන්ගේ ඇති වෙන වෙනස්කම් එහෙම තියෙනවා. සමහරුන්ට සමහරුන්ට ඒ වෙනස්කම් දරා ගන්න බෑ. ඒ වෙනස්කම් දරා ගන්න බෑ. දරා ගන්න බෑ ඒ වෙනස්කම එක්ක තව නිහතමානී වෙන්නේ නැහැ. තව නිහතමානී වෙන්නේ නැහැ. එහෙම නොවෙච්ච කෙනෙක් අනුර කුමාර එහෙම නොවෙච්ච කෙනෙක්. මට මගෙන් මොනවාද උදාහරණ එහෙමනම් අහන්න එපා. මම ඒවා කියන්නේ මම මේ කියන්නේ බොරු. මම මේ කියන්නේ මඩ ගහනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒව මම නොකියන නිසා. ඒකට කමන්නේ නැහැ. නමුත් ඒක ඇත්ත. ඒක ඇත්ත වෙච්ච දේවල් කීපයක් මධ්‍යම කාර්ය සභාවේ සහෝදරු දන්නවා. ඒක නිසා ඒ ටික ඇති මට. මම එහෙම අහන්නේ නැහැ. නමුත් මම මෙහෙම අහනවා. ඔව්. ඒ කියන්නේ මේ පෞද්ගලිකව ප්‍රහාරයක්ද? එතකොට මේ මේ හතර දෙනෙකුට කරා. නෑ හතර දිනකට පෞද්ගලික ප්‍රහාරයක් වෙන්නේ නෑ පොඩ්ඩක්වත්. එහෙනම් මට ඔය පොතෙන් මම සඳහන් කරනවා විමල් රත්නායක සඳුරා මෙන්න එහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා එයා කෝට් කරන තැන් තියෙනවා කීපයක්. හොඳද? හරිද හරි. මම එහෙමනම් මේ මේ මුළු මුළු පක්ෂය තුල ඒ අයගේ ඉතිහාසෙම විනාශ කරලා දාන්න. එහෙම කරන්නේ මේ පක්ෂය අපි හදපු පක්ෂයක්. හැබැයි අමතක කරන්න එපා පක්ෂයට තියෙන පූජනීයත්වය අපේ පක්ෂේ තියෙන නරක දෙයක් තමයි අපේ සහෝදර සහෝදරියෝන්ට විශේෂයෙන් මේ කියන්නේ. ඒ වගේම සාමාන්‍ය ජනතාවටත් අපේ පක්ෂයට පූජනීයත්වයක් තියෙනවා. ඇයි? මේකේ අරමුණ සඳහා ජීවිත දුන්නා. ලේ මස් ඇට නහර සියල්ල පූජා කරා ධනය ශ්‍රමය කාලය සියල්ල පූජා කරපු පක්ෂයක් ඒක නිසා මේක පූජනීයයි. ඒ නිසයි මේක පූජනීයයි. එතකොට ඒ පූජනීයත්වය අපේ සහෝදර කැමති සමාජිකයෝ සමාජිකාව සහ රටේ ජනතාව කැමති ඒ පූජනීය පුජ්‍යලයන්ටත් දෙන්න. ඒක එහෙම තමයි වෙන්නේ. අන්න ඒක කරන්න එපා. ඒක කරන්න එපා. ඒක කරාම තමයි පැටලෙන්නේ. ඒ පූජනීයත් නියත්‍යත් එක්ක දාගත්තාම පක්ෂ පූජනීයත් පුජ්‍යලයන්ට දාගත්තාම පුජ්‍යලයන්ගේ වැරදි පේන්නේ නැහැ. වැරදි පේන්නේ නැහැ. ඕක නිසාම තමයි මම පක්ෂේ ඉන්න තාක්කල් මම කරපු කිසි වැඩක් මම කිව්වේ නැහැ කවදාවත් මම කරා කියලා. කවදාවත් කිව්වේ නැහැ. පුළුවන් නම් එක අවස්ථාවකරි අරන් ඉන්න. මට වැරදිලා කියුණොත් මම ඒ වෙලෙම හදනවා. අපි අපි කරපු. හැබැයි මම කරපු දෙයක් තියෙනවා මම කියලා මේ ඒක භාවිතා කරපු වෙලාව ඒ පරාජය නිදි. සියලු පරාජය නිදි මම කිව්වේ මම ඒක කරලා තියෙන්නේ. මම ගත් පියවර වැරදි. මම ගත් උපක්‍රම වැරදි. එහෙම කියලා තියෙන්නේ. ඒක තමයි නායකත්වයේ ලක්ෂණය වෙන්නේ. අපි හැමෝටම තියෙන්න ඕනේ ඒක. මම විශේෂයෙන් ඉල්ලා හිටින්නේ පක්ෂයට තියෙන පූජනීයත්වය හැදුවේ අපි කවුරුත් වෙන් කරපු කැප කරපු සියලු සියලු දේවල් එක්ක විශේෂයෙන් අපිට නැති වෙච්ච සහෝදර සහෝදරයන්ගේ රෝණ විජේ සහෝදරයාගේ ඇතුළු ජීවිතත් එක්ක අපිට පූජනීයත් වෙන්නේ. ඒ පූජනීයත්වය පෙරලන්න එපා පක්ෂයෙන් එහාට ගෙනියන්න එපා පුද්ගලයන්ට ගෙනියන්න එපා. පුද්ගලය වෙනස් වෙනවා. ඔබතුමා කියන්නේ එහෙම කරපු පක්ෂය තමයි අද අලියාගේ බෙල්ල එල්ලලා තියෙන්නේ කියලා. පැහැදිලිව. බෙල් එලා තියෙනවා ඒක මේ විහිළු කරන්න මේ ඇතර විහිළු කරන්න මේ මට විහිළුවක් නෙමෙයි ඒක. නමුත් අද උන් මට විහිළුවක් නෙමෙයි මම හරි ඇතුලෙන් කනගාටු වෙන ඒ වගේම මම පෙරලා සටන් කරනවා. ඒකට එරෙයි. කනගාටු වෙන වගේ මම අඬන්න ඉන්නේ ඔකට. මම පෙරලා සටන් කරනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ. නමුත් මේ මැතිවරණයේ ජනතා පෙරමුණ වෙනම තනි පක්ෂයක් හැටියට මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ආණ්ඩුවේ මේ දිනසී ආණ්ඩුවේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනාව ප්‍රථමයෙන්ම කරලියට ගෙනල්ලා මේක ජනතාවතර අංගේ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට කොහොමද මේගොල්ල එක්සත් ජාතික පක්ෂෙත් එක්ක මේ එකට යනවා වගේ කියන්නේ? මම දැනට මම කියලා තියෙනවා. එක අංක එක අධිරාජ්‍යවාදයේ වචනයත් හැලිලා තියෙන දැන්. ඒ එක අංක එක ඒ උඩම තියලා තියන්න. දැන් කියවනේ වංචා දූෂණ බැඳුම් කර අරක මේක. මේ මොකක්ද කියලා කියන්න මට. ඔබතුමා බලලා කියන්නේ මේක මොකද්ද? රහසිගතයි විශේෂයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. පත්‍රිකාව අංක කියවන්න. අංක මෙතන තියෙනවා 15.03යි 5යි ඉරක් 602යි 202 මේක තමයි වංචා දූෂණ විමර්ශන වංචා දූෂණ විමර්ශන කමිටුව. ඒ කමිටුව පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට ගෙනාවු පත්‍රිකාව මේ ඒ පත්‍රිකාවේ තියෙන තීරණය මම පෙන්වන්න දෙන්න මට පොඩ්ඩක්. ඔව්. ඒකේ තීරණ තමයි වංචා විමර්ශන කමිටුවක් පත් කරන්න ඕනේ. කවුද ඒ කමිටුවේ? මේක ඕනෙම කෙනෙකුට දැන් දෙන්න පුළුවන් මට මන් ළඟ තියෙනවා පිටපත් දෙන්න. මේ මම කියන්නේ මේ අමාත්‍ය මණ්ඩල තීරණ වලින්. මං මං මට හම්බ වෙච්ච. මේක ඇත්තනම් මේක ඇත්ත. මේ මේකට එහාට වෙන ඇත්තක් නෑ. මෙන්න සමාජිකත්වය මොකද්ද? ජාතික විධායක සභාවේ අනුමැතිය හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ස්ථාපිත කරන ලබන දූෂණ විරෝධී කමිටුව. කවුද ජාතික විධායක සභාවේ සභාපති? අනුර කුමාර. ඔන්න සමාජිකත්වය මේ දැන් දූෂණ විරෝධී කමිටුව. අගමැති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය පාටිල් චම්පක රණක අමාත්‍ය ආචාර්ය විද්‍යාස රාජපක්ෂ අමාත්‍ය රාව් ෆකීම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් හුසේකා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නීතිඥ ජේ.සී. වැලියමුණ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මලික් සමර වික්‍රම කමිටු ඩේකම් ඔන්න දූෂණ විරෝධී කමිටුව මේ ආණ්ඩුව පත් කරුවා. දැන් මේ කෑ ගැහිලා තියෙනවා මහා ලොකු එකක්. දෙරිහන් දෙනවනේ අනුර කුමාරන්. ඒකේ අනුකමිටුපත් කරලා තියෙනවා. ඒකෙත් ඉන්නවා අනුර කුමාර. අනුකමිටිය. ඊළඟට තියෙනවා වැදගත් මේක. මොකද්ද වැදගත් මේක? ෂණික ප්‍රතිචාර කමිටුව. මොකද්ද ෂණික ප්‍රතිචාර කමිටුව? Rapid Response Committee ඉංග්‍රීසියෙන් කිව්වා. කඩාපනින හමුදා ඕනේ හදිසියේ. හදිසි කඩාපනින හමුදාව. කවුද නායකයා? සම්බන්ධීකාරය කවුද? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. බේරියන් දෙනවා මිනිස්සු රවට්ටන්න වංචාකාරයෙක්, තක්කඩියෙක්. අනිත් හැමෝට වඩා ලොකු තක්කඩියෙක්. මේක තියාගෙන මේ දීලා තිනෝ ඒක කරන්න. ශනික ප්‍රතිචාර කමිටුවට දීලා තින අය, අනුර කුමාරට දීලා තින අය. එක තෝරාගත් අනුයුක්ත රාජ්‍ය නිලධාරීන්. රාජ්‍ය නිලධාරීන් ඕන කෙනෙක් තෝරගන්න. කවුද තෝරන්නේ? තේරුවේ එයයි වැලියමුණයි. අනුර කුමාරයි වැලියමුණයි තේරුවේ. ඊළඟට තෝරා ගන්න. තෝරාගත් අනුයුක්ත පොලිස් නිලධාරීන්. ඕනේ පොලිස් නිලධාරීන් තෝරගන්න. අනුයුක්ත කරගන්න. පණින්න. හතර නීතිඥවරු ඈ හිටියත් ජනතාව ඉදිරියේ නීතිඥවරයෙකුත් හිටියා ඔක ඇතුලේ ඊළඟට මුල්ලහා විගණක විශේෂඥයින් ඕනේ කෙනෙක් හය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක වරුන් අපරාධ CID එකනේ ඊගාවට කමිටු ලේකම් ඔන්න දැන් අරමුණ. මොකද්ද අරමුණ මේ කමිටුවේ? අර අර කමිටු නෙමෙයි මේක තමයි කමිටුව. අරමුණ. පසුගිය සමයේ සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා සොයා බලා. ඒවා හෙළිදරව් කිරීම හා වැරදි කරුණන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ අනාගතයේ එබඳු සිදුවීම් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම. මං අහනවා අනුරු කුමාරගෙන් මෙතෙන්ට ඇවිල්ලා ගත්තු පියවර මොකද්ද? අත්තරන් ගුල ගත්තා නම් පරීක්ෂා කරන්න කරපු පරීක්ෂාව මොකද්ද? වංචා දූෂණ නැවැත්තුවද නවත්තන්න ඕනේ කවුද? මෙන්න මේවට උත්තර දෙන්න. මේ මේ කැබිනට් පේපර් එක මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැඩසටහන මොකද්ද? කෙටි කාලින වැඩසටහන, දිගු කාලින වැඩසටහන. ඒතකොට ඉස්සර ඒවා අලි පැටව ගැත්තු ඒවා අරවා මේ ඔය ඔක්කොම ටික මේකේ තියෙනවා. මේකේ ඒක හෙව්වා ඒක. මේකේ අල්ලන්න බැරි එකක් හෙව්වා. එහෙම තමයි. ඔයලා ගෙදර පෙට්ටකම තියාගෙන ඉන්නවා. ඔයලා වාර්තා වුනේ. ඔයලා පෙට්ටකම තියාගෙන ඉන්නවා. එහෙනම් මොකද දැන් පෙරේදාතු කොහෙද? පෙරදව පළු පැලෙන්න දුන්නා ජනාධිපතිතුමාට. ඈ මම හිතුවා සිරිසේන ජනාධිපතිතුමා හෙව්වේ නෑ හෙව්වේ නෑ එකක් අතේ වුණා මොකාටද දඬුවම් දුන්නේ කවුද කාවද අත්තරනුකට ගත්තේ කියලා ඇහුවා ප්‍රශ්නේ. ජනතාවේන්ද්‍ර සමාජය කට උඩ බලන අපේ නායකයා දෙනව නෑ. ඇට්ටි හැලෙන්න දෙනවා කියලා එහෙමනේ ඔච්චර පාවිච්චි කරන්නේ. ඇට්ටි හැලෙන්න දෙනවා කියලා. අනිත් අයත් බය වෙලා බලන් ඉන්නවා. මේ මිනිහා ළඟ ඇතිනේ බඩු දීලා ඇති වැඩේ දෙයි කියලා. ඉතින් මෙන්න ඕනේ තැනකට කලාපනින්න. කලාපනින්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. පෙට්ට ගම අරින්න පුළුවන්. සේප්පුව සේප්පුව අරින්න පුළුවන්. සාක්කුව බලන්න පුළුවන්. ඕන එකක් බලා ගන්න. අනුරු කුමාර දැන් ඇක්ෂන් පෙන්නලා තියෙනවා. ඇක්ෂන් අරන් තියෙනවා. හෝ වැඩ. හය මාසයක් ගියා. මුකුත් නැහැ. දැනුත් මං හිතන්නේ තාමත් එයා නායකයා තමයි. කඩාපන්නේ හොඳයි. ලැජ්ජ නැති මිනිස්සු. ලැජ්ජ නැති තක්කඩියෝ. මේ රට රට රවට්ටන්න. ජනතාව යුතු වෙනුනට ඔය හතර දිනකට රවට්ටන්න දෙන්න බෑ. ජනතාව යුතුනේ සමාජිකයන් රවට්ටන්න එපා. රවට්ටන්න එපා. දැන් නවත්තනවා. සමාජිකයන්ගෙන් මං ඉල්ලා හිටින්නේ දැන් එලවන්න. සමුළුව ගන්නවා ඇත්ත සමුළුවේ. එක්සත් ජාතික පක්ෂේ සමුළුව වගේ තමයි. එනවා ඒ දැන් ඔකේ අඩුව අඩුව තියෙන්නේ සිගරට් එක නෑ, බෝතලේ නෑ, බයිලා නෑ. එච්චරයි අඩුව තියෙන්නේ. ඒකත් හිට අනිද්දායි. ඕකේ කියනවා පුළුවන් නම් නඩු ගන්න. බෙබේලා. අපි එතකොට මෙන්න මෙන්න අර කිව් එකට උත්තරය ඔන්න දූෂණ දූෂණ වංචා. ඊළඟට ආණ්ඩුවට ආණ්ඩුවට දෙස් තියෙනවා. මේක කරන්නේ නැහැ කියලා. ඒක හිමින් හීනියට කියන්නේ. ඈ ජනාධිපතිතුමාට 100ක් බනිනවා හිටපු ජනාධිපතිතුමාට 1000ක් බනිනවා කාටද රනිල් වික්‍රමසිංහට මේ මේ අංගමිතිත් ගත්තේ නැහැ මේකට කිසි කිසි එකක්. ඒකට හිර වෙනව මොකද්ද හිර වෙන්නේ? මොනවද හිර වෙන්නේ? සල්ලි කුට්ටි හිර වෙන උගුරේ. මතුවන කාරණාත් එක්ක මම හිතන්නේ විරාමයක් නැතුවම වැඩසටහනට යන්න පුළුවන්. නමුත් අපි විරාමයකට යා යුතුයි. විරාමයට පෙර අප කතා කරමින් හිටියේ ජනතා මුක්ති පෙරමුණට එරෙහිව සෝමන් සමරසිංහ මහත්මයා නගන චෝදනාවක් තමයි එක්සත් ජාතික පක්ෂයට සමග ඔවුන්ට අවශ්‍ය විදිහට කටයුතු කරනවා කියන කාරණේ. මගේ ප්‍රශ්නේ දැන් ඔබතුමා දීර්ඝ විස්තරයක් කළා. මේ නමුත් දැන් එතනදී කියුණේ මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් අනුව බලතල දුන්නා කමිටුවක් පත් කරා. ඒකදී අනුරුද්ධ සහනායක මහත්මයා මට ලොකු වකීමක් තිබුණා. නමුත් ඒක කරේ නැහැ කියලා. ඒතර එතනදී සොයන්න බලන්න මේ පත් කරේ පහුගිය පාලනයේනේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ජූස් වෙන වංචා ගැන කියන උණයි කියන. මගේ ප්‍රශ්නේ උනේ දැන් ඔබතුමා කිව්වට මේගොල්ල එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔබතුමා වචනෙන් කියනවනේ සීනෝ අලියාගේ බෙල්ල එල්ලලා තිබුණාට ඔව් ඔබ එහෙම කිව්වට මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරඟ කරනවා. ඒ වගේම දැන් මේ වර්තමාන ආණ්ඩුවට එල්ල වෙන ප්‍රධානම චෝදනාව තමයි බැඳුම් කර වංචාව. එතකොට ඒ චෝදනාව ගැන ඉස්සෙල්ලම අනාවරණ කරේ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ඒකෙදී පැහැදිලිවම අද වෙනකොට චෝදනා වෙලවල තියෙන අගමැතිවරයාට. මොකද අගමැතිවරයාට තමයි මහ බැංකුව තියෙන්නේ. පැහැදිලි. ඉතින් එහෙම පෛරුපාසානයක් තියෙනවා නම් මේ විදිහට වැඩ කරයිද ජනතා විමුක්ති පෙරමුණ? ඊට ඉස්සෙල්ල මට මෙන්න මේකට මේකේ වැදගත්ම කොටසට කියන්න. ෂණික ප්‍රතිචාර කමිටුවට සුදුසු නිලධාරීන් තෝරා ගැනීම කාර්යද බාර දීලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ජේසී වැලියමුණ මහතා දූෂණ විරෝධී කමිටුවේ ලේකම්. ඔන්න දෙන්න. හරිද? ඒ දෙන්න තෝරලා තියෙන පොලිස් නිලධාරීන් අනිත් සියලු දෙනා. අධ්‍යක්ෂ ආනන්ද විජේපාල පොලිසියේ ASP ශානි අබේසේකර ASP ලැයිස්තුව තියෙනවා. මම විලා ගන්න ඕනේ එතකොට ඔන්න කමිටුව ඔන්න ඒගොල්ලෝ තෝරගෙන තියෙන නිලධාරීන් එහෙනම් ඕකට උත්තරේ. ඕක හොයන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා එළිදරව් කරන්න විතර නෙමෙයි. මෙයා එළිදරව් කරන්න ඉන්නවා. හරිද? එළිදරව් කරලා ඊට පස්සේ කරන්නේ නැහැ කරන්න උපකරණ දීලා තිනවා. උපකරණ දීලා තිනවා. යාන්ත්‍රණ කියන්නේ ඔබතුමා කියන්නේ මහා බැංකුව යාන්ත්‍රණ දීලා තිනවා. මේ යාන්ත්‍රණය හොල්ල. නිකන් එළිදරව් කළා මොකටද ඉන්නේ? ඒකට හරි ඒකෙන් වහන්න බෑ මේවා. මේවා අපිට තේරෙනවා. රටේ තවත් අය තේරෙන නමුත් කතා කරන්නේ බය නැතුව කතා කරන්න මේවා. ඔතන බරපතල චෝදනාවක් කරා මේ දූෂණ වංචා ගැන හොයන්නේ නැත්තේ ඒවට මුදල් මැදිහත් වෙලා තියෙනවා කියලා. පැහැදිලිව ඉන්නකෝ මම කියනකම්. දැන් ඒක කිව්වනේ. දැන් පත්‍රයේම කිව්වනේ විද්‍යාදාස රාජපක්ෂ මහත්තයා. ලක්ෂ 25ක් දුන්නයි කියලා. ඒකට අනුර කුමාර කොහෙවත් උත්තර දුන්නේ දුන්න උත්තරය තමයි අපි ඕන කෙනෙක්ගේ සල්ලි ගන්නවා. ජනතාවගේ මුත්‍යප්‍රමණය නායකයෙකුට එහෙම නිකම් පොඩි බබෙක් වගේ අපි ඕන කෙනෙක් දෙන එකක් කනවා. අපි ඕන එකක් දෙන එකක් බොනවා. අපි ඕන කෙනෙක් දෙන සල්ලි ගන්නවා. අපේ හැටි එහෙම තමයි. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කිව්වද රෝණි ජීව සහෝදරයා? එහෙම කිව්වද මම? ඔය නායකත්වය නෙමෙයි. ඔය සල්ලි අරගෙන කතා කරන්නේ නැහැ කියන්න බෑ. කෙලින්. කෙලින් නැහැ කියන්නේ. මං කියනවා ගත්තා. ඔප්පු කරන්න. මාව ගෙනියන්න පක්ෂයේද පෞද්ගලිකවද? මම මාව ගෙනියන ශ්‍රේෂ්ඨාධිකාරියට. මං ඒකෙදිත් බොරු කියන්නේ නැහැ. පක්ෂයට. මුදල් ගත්තේ පක්ෂයට. පක්ෂයට. පක්ෂයට ගත්තේ. ඒක නිසානේ පක්ෂ නිස්සබ්ද කරලා තියෙන්නේ. ඒක නිසානේ පක්ෂ නිස්සබ්දලා තියෙන්නේ. පක්ෂ ගන්නේ නැහැ කිසි ක්‍රියාමාර්ගයක්. මේ දේවල් වලට විරුද්ධ. ඈ? ඒක නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් තව එකක් මං ඉල්ලතර කරනවා. ඔව් මේ ඇත්ත කතා කරන වැඩසටහන. ඇත්ත කතා කරන එක ඒක නිසා තමයි මේකට එන්නේ. දැන් මම මම පක්ෂය ගෙනවන මම කිසි කෙනෙකුට කොක්ක ගැහුවේ නැහැ. පක්ෂය ඇතුලේ පක්ෂයක් හැදුවේ නැහැ. ඒක නිසා තමයි මම බය නැත්තේ. මොකද ඒගොල්ලන් ගොඩක් ඉතුරුලා ගොඩක් ඉතුරු කරලා ඉවිල්ලා තියෙන්නේ මං. සමහරවල් මොකෝ කතා කරලා මේ බාගෙට වඩා ගන්න දුන්නා. බාගෙ නෙමෙයි ඔක්කොම ගන්න දුන්නා. තනි තනි කතා කරලා. මං ඒ මෝඩකම කරේ නැහැ. ගයක් ඇතුලේ ගයක් හදන්න බෑ අපේ ව්‍යවස්ථාවේ හැටියට. මං පළවෙනියට කතා කරා නම් මධ්‍යම කාර්ය සභාවේ සභිකයෙකුට හරි මට බොහොම කිට්ටුවයි හිටියන්නේ ඔකේ. මම ඒත් කිට්ටුව කතා කරන්නේ. ඕනේ පැමිණිලා මට තනියෙන් එනල්ලා කියනවා හිටියන්නේ. අයියේ මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. අයියා පොඩ්ඩක් මේකට මැදිහත් වෙන්න. ඇයි අයියා මේක කියන්නේ නැත්තේ? ඈ අර මිනිහා අහවල් ඇඩේට යනවා අහවල් තැනට. මට කියන්න බෑනේ මේවා මේ මේ පොඩ්ඩක් අහගෙන ඉන්නවනේ. මේක නවත්තන්න. ඉතින් එහෙම තමයි ඒගොල්ලෝ සමීපෙන් හිටියා. ඉතින් එහෙම සමීපෙන් හිටුවේ කෙනෙකුටවත් මම කිව්වේ නැහැ පක්ෂෙන් පක්ෂෙත් මෙන්න මේ මේ මේ අඩුපාඩු තියෙන වැරදි තියෙන මම යනවා. වරෙන් මල් යනවා කියලා. ආවේ නැහැ. මං කිව්වේ නැහැ කවදාත් කිසි කෙනෙකුට කතා කරන්න කිසි කෙනෙකුට එන්න බෑ ඉස්සරහට මෙහෙම කතා කරයි කියලා කියන්නේ. එහෙම කතා කරා නම් අපේ පක්ෂය හැටි තමයි. අපේ පක්ෂය හැටි තමයි. ඔන්න කට්ටිවාදය. කට්ටිවාදී චෝදනාව යටතේ සෝමංස අමරසිංහ අවුරුදු 40ක් ජනතා විමුක්ති පෙරමුණේ සේවය කරලා නිර්පා හරින්නදී ඒක පිළිගන්න ඕනේ රටත් පිළිගන්න ඕනේ මං කියනවා අන්න ඒක නිසයි ජනතා විමුක්ති පෙරමුණේ ලොකු ගොඩ එතන තියෙන්නේ ලොකු ගොඩ තියෙන්නේ නැහැ මම අර විදිහට වැඩ කරන්නේ එහෙම වැඩ කරේ නැහැ එහෙම වැඩ නිකන් නෙමෙයි එහෙම වැඩ කරේ මේ හතර දෙනාට විතරයි මම චෝදනා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පූජනීයයි ඒක පූජනීයයිමයි ඒක හැමදාම කියන්න පුළුවන් එකක්. ඔය පූජනීය පක්ෂයට ධම්ම පක්ෂය හදලා තියෙන මට හදන්න සදාචාරමය අයිතියක් තියෙන නිසා. මේ පක්ෂයයි ඒ කියන්නේ ජනතා සේවක පක්ෂයයි ජනතා විමුක්ති පෙරණයි යම් දවසක එකතු කරනවා සහතිකයි. යම් දවසක එකතු කරනවා මේ හතර දෙනා අයින් කරනවා. මේ හතර දෙනා අයින් කරනවා අයින් කරන්න ඕනේ සමාජික ඇත්ත කතා කරන සමාජිකයෝ ඔළුවට ඇත්ත තේරෙන සමාජිකයෝ අයින් කරන්න ඕනේ. මේ ආයේ දේශපාලන මණ්ඩලෙ අයින් කරන්න. කරලා තියෙන වැඩ කරලා දිනවනේ යමක්. ඒක නිසා පක්ෂේ තියාගන්න. මේ අය මේ හතර දෙනාගේ කල්ලිය අයින් කරන්න ඔබ හිතනවාද සමාජිකයෝ ස්වයංවති හිතලා කතා අයින් කරාද නැත්නම් ඔබතුමා වැඩ පිළිලා කරා යනවද ඒකට? ස්වයංව නෙවෙයි. මම මේ ඇතුලේ දේවල් කරන්නේ නැහැනේ. මේ වැඩ පිළිලා මේ මම එළිය ඉඳන් දැන් මේ ඇත්ත ඇත්ත කියනවනේ. දැන් ඔබ දන්නවද? මේ පොත මේ පොත පිට වෙච්ච වෙලාවෙම ජනතා විමුක්තිපරත් තාලිබාන් සංවිධානය වගේ තමයි හැසිරුනේ. ඕක කියවන්න එපා. එහෙමද කරන්න තියෙන්නේ. ඕක කියවන්න. කියවලා මොකද්ද ඔයගොල්ලන්ගේ අදහස කියන්නේ පක්ෂය ඇතුලේ. එහෙමනේ ප්‍රජාතන්ත්‍රවාදී මේක ඇතුලේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවය තියෙන්නේ. අපේ සංවිධාන මූලධර්ම මේක. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේක කියවන්න ඉඩ අරින්න ඕනේ සහෝදරුන්ට. අපි රෝහණ සහෝදරයන් කිව්වේ විරුද්ධවාදී පොත් කියන වැඩියෙන් මාක්ස්වාදයට විරුද්ධ මේකට විරුද්ධ කියලා තියෙනවා කියවන්න වැඩි වැඩි කියලා උත්තර දෙන්න. ඒක මතවාදී අරගලනේ. මේකත් මතවාදී අරගලයට එන්න. ඒ වෙනුවෙන් මොකද කරන්නේ? කියවන්න එපා. එයා උස්සනවා. උස්සන්නත් කතා වුණා. මේ මාව උස්සන්න. මං කියන්නේ. ඔබතුමා කියලාද බස්. පක්ෂේ සිරකුටියෙන් එලිට ආවා කියලා මම පොතේ කියනවා. පක්ෂේ සිරකුටිය. ඔව් ඇත්තටම සිරකුටිය. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙහෙම. මං 2004 ලංකාවට ආවේ ඉන්න. එදා ඉඳන් මං ගියේ නෑ. විදේශගත වුණා මං සමුළු වලට ගියා කීප සැරයක්. කීප සැරයක්ම ගියා. නමුත් මම ඉන්නයි ආවේ. මං හරි සන්තෝෂෙන් ආවේ. මට හැමදාම විදේශගත වෙලා හිටපු හැමදාම උදේ නැගිටිනකොට කියන පණිවිඩයක් තියෙන ඔළුවෙන්. මේ උඹේ රට නෙවෙයි. ඉක්මනට ඵලයන්. ඒක තමයි මට හැමදාම කිව්ව දේ. එතකොට ඊට පස්සේ සීතල වදිනකොට ඒක ඊළඟට ජාතිවාදී කතා අහනකොට සුද්දන්ගේ ඊට වඩා ඵලයන් ඵලයන් මේගොල්ලෝ කතා අහන්න ඕනේ කියලා. ඉතින් ඉතින් ඒක නිසා මම මේ 2004 ඉඳලා ඔබ විශ්වාස කරනම් මම එකම එක ක්‍රියාකාරී සාකච්ඡාවකට ගියේ නැහැ කියලා. 2004න් පසුව 2004න් පසුව අවුරුදු 10යි 11යි අවුරුදු 11ක් මේ අපේ පක්ෂය හැම මාසෙම වගේ ක්‍රියාකාරී සාකච්ඡා කරනවා. එහෙම එකම ක්‍රියාකාරී සාකච්ඡාවකට මම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. ඔව් නායකයා වෙලා ඉද්දි. ඔව් නායකයා ඉද්දි. මට නායකයා හැටියට බලාත්කාරයෙන් ඉල්ලන්න බෑ ඒවා. ඒවා ලැජ්ජ වැඩ. පක්ෂය ඇතුළේත් ලැජ්ජ වැඩ. ඒවා අනිත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ යෝජනා කරන්න ඕනේ. දිස්ත්‍රික්ක බෙදලානේ තියෙන්නේ. දේශපාලන මණ්ඩලයට ඔයා මේ මේ තැන් වලට යන්න මේ මේ තැන් වලට යන්න මේ මේ තැන් වලට යන්න ක්‍රියාකාරී සාකච්ඡාවක් ආවම එහෙම බෙදනවා. හරි සීරුවෙන් හරි පරිස්සමෙන් මාව අයින් කරනවා. පැත්තකින් තිබ්බා. ඉතින් මට ඕක මාව අයින් වෙන්නේ නැහැ නේ නමුත් මේවා වුණා. මේවා තේරුම් ගන්න ඕනේ පක්ෂේ සහෝදරරු. මොකද මේවා ඉතිහාසයේ හැටියට තියෙන්න ඕනේ. පාඩම් හැටියට තියෙන්න ඕනේ. එහෙම නොවෙන්න ඕනේ මේ පක්ෂේ කවදාවත්. දැන් ඒ මොකද නිසාද? ඒ 2002 මම මේ පක්ෂයට මේ පක්ෂයට මේ රටේ සංස්කෘතියත් එක්ක එකට යන්න ඕනේ කියලා. නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ කියන එක හරි පැහැදිලිව කිව්වා. හරි පැහැදිලිව කිව්වා. මම බලන්න පුළුවන් තාමත්. the uh, academic Lanka academy ඒ වෙබ්සයිට් එකේ තියෙනවා මම කරපු මේ සාකච්ඡාව තාමත් තියෙනවා ඒකෙදි මම කිව්වා මේ පක්ෂේ වෙනස් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා විශේෂයෙන් සංස්කෘතියත් එක්ක අපි එකට යන්න ඕන ඒක කෙරෙන්නේ නැහැ අපෙන් අපි පන්සලෙන් ඈත් වෙලා අපි පල්ලියෙන් ඈත් වෙලා අපි කෝවිලෙන් ඈත් වෙලා අපි ආගම් වලින් ඈත් වෙලා එහෙම යන්නේ ඒත් අපි දැක්ක 2007න් පස්සේම මල්ලතුස් කියන මහනාහිමිරුන් එහෙම හම්බෙන්න යනවා අටපිරි කරා යනවා බලන්න කියන්න ෆැක්ස් එවපුවා මම මම ඒ ඉඳන් ෆැක්ස් එවපුවා මෙන්න මේවා කරන්න කියලා කිව්වා ඒ නාහිමිරු හම්බෙන්න අතන කාඩිනල්තුමා හම්බෙන්න බිෂප් සභාව හම්බෙන්න මවුලවි සභාව හම්බෙන්න ඔය ඔක්කොම කියලා ඒවල තියෙනවා එන අලුතෙන් එකක් නෑ ඔගේ ඔන්න ඔන්න මම දැන් පම්පූරි ගහනවා මම මං ගැන කතා කරනවා දැන් ඔබතුමා කියනවා ඔබතුමා පක්ෂයෙන් ඉවත් වෙලා තබපු පළවෙනි ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්ව කාරණේ තමයි මම කාටවත් කොක්ක ගැහුවේ නැහැ කියලා පක්ෂ වචන වලින් කියනවා. ඔව්. ඒ ඔබතුමාගේ තියෙන හික්මීම විනයගරුකභාවය වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබතුමා ඇවිල්ලා දැන් මාස අප්‍රේල් ඉඳලා මාස දැන් 7 වෙනි මාසෙනේ. ඔව් 7 වෙනි මාසෙ. මාස 3කටත් වැඩි. ඔව් හරියටම මාස 3 මාස 3යි. ඔව්. එතකොට දැන් ගොඩක් ඔබේ අදහස් දැන් ගොඩක් මාධ්‍ය අතරින් ගියා ජනතාව අතරට. නමුත් දැන් අප දැක්ක මීට කලින් අර දෙවතාවක් මේ මෑත කාලීනව දෙවතාවක් පක්ෂයේ බිඳිලා පිරිස් එළියට යනකොට එහෙම හිටපු മന്ത്രിවරු ගියා එහෙම එහෙමයි ගියා. හැබැයි ඔබතුමත් ඒ කවුරුත් දැන් තාමත් එහෙම අය එකතු වෙන්නේ නැති. ඇයි? ඒ කියන්නේ ඔබතුමා කියන එක පිළිගන්නේ නැද්ද? නැත්නම් අතන කියන දේ ඊට වඩා පිළිගන්නවද? නෑ මෙහෙම මෙන්න මෙහෙම බලන්න එක. දැන් මම කිසි කෙනෙකුට කතා කරන්නේ නැහැ. ඒ වුණාට මම එක්ක එළියට බහැපුවා. නමුත් ඔබතුමා ළඟ විවෘතයි. මං විවෘතයි විවෘතයි. විවෘතයි. මම එක්ක එළියට බහැපුවා ඉන්නවා. මම එළියට බැස්සයි කියන ආරංචියට එළියට බහැපුවා ඉන්නවා. එක්කෙනෙක් ලංකා පත්‍රයේ කතුරු බරපතලයිනේ. එතකොට තවත් එක්කෙනෙක් අපේ වෘත්තීය සමිතිය අංශේ තැපැල් සේවක සංගමයේ සභාපති. හරි. ඉතින් ඔය එන්න පටන් ගන්න තියෙනවා. දැන් මම කියන්න හිටපු එකක් අමතක වෙලා ගිය එකක් මෙන්න මේ පොත දැන් තලිබාන්ලා කියනවනේ කියවන්න එපා කියලා. දැන් මගේ වෙනව මට කතා කරලා කතා කරන සහෝදරු පිරිසක් ඉන්නවා. කතා කරලා අයියේ අර පොත ගන්න පුළුවන්ද? ඈ මං කියන සහෝදරය ගන්න පුළුවන්. මං එවන්න. ඉතින් ඔය යන වලට කලබලයක් නැහැ. මට වයස 72 වුණාට මට ඕනේ මේ මේ පක්ෂයක් හදන්න පක්ෂය හදලා පක්ෂය ජනතාව යොමු කරන. නැවත ගොඩනැගීම කරලා තරුණයන්ට දැන් තරුණ පිරිසක් හම්බෙලා තිනවා අලුත්ම අලුත් කෝඩුකාර තරුණයෝ එහෙම හදන්නත් පුළුවන් මම මේකෙන් එනකොට අරක විතරක් නෙමෙයි කිව්වේ ජනතාව විතරක් විතරක් නෙමෙයි මගේ උත්තරේ කවුද ඉතින් ඉන්නේ සමාජිකයෝ වෙන්න මේ රටේ ඡන්දදායකයෝ එක් කෝටියකට වඩා ඉන්නවා ඔය ඉන්නේ ඔය ඉන්නේ කාරණා තේරුම් කරන්න පුළුවන් මිනිස්සු එතකොට මේ ඕක ඇතුළෙත් ඉන්නවා ඕක ඇතුළේ ඇතුලෙන් ගන්න බැරි තාමත් ගන්න බැරි මට වඩා මම අර මේ පසුබෑපු එකක් තියෙනවා මොකද්ද පසුබෑම හැන්ඩිකැප් වුණා කියලා කියන්නේ ඇයි මම එළියට ආපු දවසේ ඉඳලා මැයි මාසේ 27 වෙනිදා තමයි මම සමුළුව පවත්වන්නේ ජනතා සේවක පක්ෂය එතකන් කිසි කෙනෙකුට කතා කරන්නේ එතකන් එතකන් වළංගු නෑ හරියටම ගත්තොත් මගේ සුජාත භාවයේ ඉතුරු වෙන්නේ අන්න ඒක නිසා එතකන් එතකොට දැන් තව තාම දවස් 23යි පක්ෂයේ. දැන් මම කතා කරනවා. එක එක්කෙනාට කතා කරනවා. එක එක්කෙනාට කතා කරනවා. කතා කරලා දැන් මේ ප්‍රශ්නේ තිනෝ විවෘත බලන්න. කැමති නැති වෙන්න පුළුවන්. කැමති වෙන්න පුළුවන්. අර නොඑක් ඩොක් කාරණා නිසා ඔබතුමා කොට මේ මේ පොත් පිංචේ මෙලි දක්ුණාට පස්සේ ජනතා විමුක්ති ෆ්‍රන්ට් තලේබාන් විදිහට කටයුතු කරනකොට ඔවුන්ගෙන් යම් කිසි දෙයක් ප්‍රශ්න කරත් ඔබ සම්බන්ධයෙන් හෝ ඔබේ පක්ෂය සම්බන්ධයෙන් එය නොගිනිය හැකි කාරණාවක්සේ නොසලකා හරිනවා කියලා තමයි උන් කියන්නේ. එහෙම කියනවා. වැඩ එහෙම නෙමෙයි. එහෙම කියනවා. එහෙම කියන මොනේ මොකක් කියන්නද? මං ගැන මොන වැරද්දක් කියන්නද? මම මේ කරන නිර්දය විවේචනය ඒගොල්ලන් මට කරන්න පුළුවන්ද? මගේ පැත්ත බලලා. නෑ. ඒක බෑ. මම මේ ඇත්ත කියන්නේ ඔක්කොම. මේ ඇත්ත තවත් අඩු කරලා මේ කියන්නේ. ඇත්ත අඩු කරලා කියන එක කියන්නේ බොරු කියනෝ නෙමෙයි. කියන දේවල් ටික ඇත්ත සමහර ඇත්ත සාහසිකයි. මම තාමත් මේ රටේ ජනතාව තියෙනවා නම් විශ්වාසයක් වාමාංශික පක්ෂයක් විප්ලවවාදී පක්ෂයක් හදන්න ඕනේ කියලා. ඒ විශ්වාසය නැති වෙන විදිහට කතා කරන්නේ නැහැ. අපෝ මේ જાති මේකක්ද කියලා කවදාවත් කවදාවත් සමාජවාදී පක්ෂයක් දිහා නොබලන තත්ත්වෙට මට කතා කරන්න අයිතියක් නැහැ. ඒක නිසා අන්නේ සීමාවේ මම ඉන්නවා. ඒක ඒ වගකීම තියාගෙන තමයි ඉන්නේ. ඒක නිසා තමයි ওই මොකක් සමහර වෙලාවට හිමින් වෙන්නේ එහෙම වෙන්නේ. දැන් මේ ඔය ඔතුමාගේ විවේචනේ වුණත් අලංගු නැහැ. අර පළල් පෙරමුණ ඡන්දෙට ඉල්ලුවනම්. ඈ ඡන්දෙට ඉල්ලුවනම් ඒක අසාර්ථක නොවුණා නම් දවස් 16කදී මම හදලා එනවා. සමුලුව පවත්ලා දවස් 16කදී පළල් පෙරමුණ හදලා ඒකට රත් වෙලා ගල් ගහිලා හිටියා. ඔබතුමා කියන්නේ සභාවක ගැන කතා කරාට ඒ ඒ සභා සන්ධානයක් හැදුවනම් මීට වඩා හොඳ තැනක ඉන්නවා කිව්වට 94 2004 සමාවෙන්න ඒ ඒ චන්ද්‍රිකාණ්ඩු චන්ද්‍රිකා ජනාධිපති සමග සන්ධානගත සන්ධානගත වීම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ඒමට උදව් කිරීම ඒක වැරදි කියලා පක්ෂය ස්වයං විචනය කරා. ඒක තමයි ඔබේ ඔබ පිළිගන්නේ නැහැ. <laughs> මම පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. පොඩකත් පිළිගන්නේ ඒක බලන්න යන්න ජනතාව අතරට 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අපි තමයි මේ ගිවිසුම ඇති කරේ අනිත් අය පිටිපස්සෙන් ඇවිල්ලා ඇලවිච් එකක් තියෙන්නේ වෙනම වෙනම අවබෝධතාව ගිවිසුම් අත්සන් කරලා දැන් ජනතාව අතර ගිහිල්ලා බලන්න මොකද්ද කියලා තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය නේද මම මේ චන්දදායකට ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා ඒ අය කොච්චර අවංක මිනිසුන්ට ආදරේද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට වඩා කොච්චර උඩින් තිබ්බද අපිව. ඕක කියව දඩු ගන්න ජනතාව මිතුරනේ අපි. ඕක කියව ගත්තද? ඕක කියව ගත්තේ නෑ. මොකද්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සයා කරේ? ඡන්දදායකයා. ඊට පස්සේ දැන් ඒකෙන් ගිහිල්ලා වරද්දම ගත්ත තැන තමයි ඒකේ බේරගත්ත නිජාම දැන් ඒක ඇතුලේ ඉන්න තාක්කල් අපි කතා කරේ මොකක්ද දන්නා මේකෙන් එළියට යන්නේ කොහොමද කියලා. මේක ඇතුලේ ඉඳගෙන වැඩ කරන එක නෙමෙයි. මේ හැපිලා හැපිලා හැපිලා වැඩ කරගන්න එක නෙමෙයි. සල්ලි දුන්නා ජයසුන්දර මහත්තයා එයාට නොඑක් විවේචන තියෙනවා අපිටත් විවේචන තියෙනවා ඒ වුණාට අපේ අමාත්‍යංශ හතරට සල්ලි ඉල්ලුවොත් කොයි මිලාවක හරි කවදාවත් නැහැ කිව්වේ නෑ. ටක් ගාලා දෙනවා. ඇයි එහෙනම් එහෙම යන්න හැදුවේ? ඒකම තමයි මට තේරෙන්නේ. ඒවා මට කියන්න මොකද කියන්නේ? ඒකමනේ මටත් තියෙන ප්‍රශ්නේ. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? විශ්වාස කරනවද කිව්වොත්? මේ මිනිසුන්ට කරදර වෙලා තියෙනවා മന്ത്രിවරුන්ට රැකියා පොලිමක් එනවා. ඉස්කෝලේ දාගන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. මේවා ඉවසන්න බෑ. මේක දරා ගන්න බෑ. හයියෝ මොන කරදරයක්ද කියලා. ජනතාව කරදරයක්. මං කියන්නේ කෝටියක් එන්න එපයි පොලිමේ. ඒකට කැමති වෙන්න එපා. එක දවසයි තිබුණේ මහජන සම්බන්ධතා දිනේ මං හිතන්නේ එකයි තිබුණේ සතියට. ඒ එක බරක් කියලා තිබුණා. මධ්‍යම කාර්ය සභාවේ ඔක කතා කරනවා. ඒක කරන්න බෑ. ඒ කියන්නේ ජනතාව තිබුණට ඕනේ හැමදාම සටම් පාට කියමින් ඉන්නද? ඒක තමයි අන්තිමට අන්තිමට වෙලා තියෙන්නේ ඒක. ඒක තමයි ඉල්ලන්නේ. ඒක තමයි ඉල්ලන්නේ. මේ මෙහෙම යන්න මොකක් හරි කෑග ගහින් ඉන්න රටේ මිනිසුන් මිනිසුන් අමාරුවේ දාලා තියෙන්නේ. ඇත්තට අමාරුවේ දාලා තියෙන්නේ. අමාරුවේ දම්මින් යන්න තමයි කැමති. මේක මේක ඉස්සරහට යන්න නෙමෙයි කතා කරන්නේ. එක තැන පල් වෙන්න හරි කැමතියි. ඒක නිසා තමයි මම මේ කියන්නේ මෝල්ගස් ගිලපු ජේපිකාරයෝ ටික ඉන්නේ උඩම ඉන්නේ හතර දෙනා. එහෙම යන්නේ. දැන් ඊළඟ මොකක් කරන්නද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දදායකයා කියපු දේ මම කියන්නද? කියපු දේ තමයි ජනතාව විතරන ඡන්දයක් දුන්නට වැඩක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ සම්පූර්ණ ඇත්ත. පිළිගන්න ඕනේ ඒක. පිළිගන්න ඕනේ ඒක. ජනතාව විතරනේ මිනිසුන්ට ඡන්දයක් දුන්නට වැඩක් නැහැ. ඒක හොඳටම පේන්නේ කොහේලා දන්නවද? හොඳටම පේනුනේ යුද්ධේ පටන් ගත්ත වෙලාවේ මම කලින් කියලා තිබුණා වගේම කලින් දැකලා කියලා තිබුණානේ. පෙර දැකීම යුද්ධේ මහ පරිමාණයෙන් එන වෙලාවට අපි ඇතුළට යන්න ඕනේ. දැන් නොගියේක මම පිළිගන්නේ නමුත් දැන් ඒක සම්මත වෙලානේ මට කරන්න දෙයක් නැහැ. නමුත් අරක යන්න ඕනේ ලිඛිතව තියෙනවා. ලිඛිතව තියෙන විමල් විරවංශ විමල් විරවංශ පොඩි හොර වැඩක් කරානේ. මොකක්ද දන්නවද? මගේ ලේඛනය මගේ අවසර නැතුව පොතපල කරා. ඒකට අපි නඩු දාලා. ඇත්ත නැත්ත. ඇත්ත නැත්ත. නඩුවක් දාලා තිනවා. ඒ නඩුව තාමත් තියෙනවා. එයා අපිට ගෙවන්නත් ඕනේ. දැන් දෙපාරක් පැරදිලා තියෙන නඩුව. ඉහළ උසාවියේ තියෙන්නේ. හැබැයි එක සේවයක් වෙලා තියෙනවා. <laughs> අද අද ඒක ලිඛිතව ඉතිහාසය ඇටියට තියෙනවා. ඒක තියෙනවා වාක්‍ය හරි ලස්සනට. යම් අවස්ථාවක මේ සහතික ලෙස යුද්ධය මහ පරිමාණයෙන් එනවා. ඒ වෙලාවට නම් ඇතුල් වෙන්න ඕනේ. ඕක කරන්නේ නැතුව. ඕක කරේ නැහනේ. ඒක කරේ නැහැ මම පරාදයි. එතන ඉඳන්. 2005 ඉඳලා මම පරාදයි පුද්ගලයෙක් ඇටියට පක්ෂේ පරාදයි. රට පරාදයි. අපි ඇතුළට යන්න ඕන වෙලාව තමයි ඒ. අන්න ඒ වෙලාවේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකය හරියටම දකින්න ඕනේ. මේගොල්ලන්ට ඡන්දය දුන්නට වැඩක් නැහැ කියලා. ඒකම තමයි තාමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට වෙච්ච එක ගැන කෑ ගහනවා ලොකුට දැන් කෑ ගහනවා අතෙන්ට කියනවා මෙතෙන්ට කියනවා දෙකම ගන්න දෙන්නේ නැහැ මං කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කිසි කෙනෙක් දෙන්නේ නැහැ ජනතා මිතුරන්ට ඡන්දයක් ඔන්න ඔය මේ යම් යම් දේවල් බලන අය ඉන්නෝ නේද පුංචි පුංචි දේවල්. ඈයි අතෙන්ට ගියාම එක පාට මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ නැත්නම් යහපාලනට කියලා දාගෙන දාගෙන දේවල් ටිකක් තියෙනවනේ. ඔය යහපාලනය කරන්න පුළුවන් ධනපති ක්‍රමය ඇතුලේ. ඔක බදා ගන්න ඕනේද? බදා ගන්න ඕනේ සමාජ සමාජවාදී පක්ෂයක් බදා ගන්න ඕනේ බෑ කරන්න. සාතික ලෙස බෑ. මොන මහත්ය කිව්වොත් බෑ. වික්‍රමසිංහ මහත්ය තියා මොන මහත්ය කිව්වොත් බෑ. ඒක එහෙමයි. එතකොට දැන් අන්න අතෙන් තමයි හරියටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආවේ. මේගොල්ලන්ට ඡන්දයක් දීලා වෙලක් නැහැ. රට අමාරුවේ අමාරුවෙන් අදින වෙලාවේ අමාරුවෙන් අදින වෙලාව මම නම් කියන්නේ මට කිව්වා මට කතා කරා හමුදා ප්‍රධානීන්. ඔගොල්ලෝ මේ වෙලාවේ දෙන්න ශක්තිය. දෙන්න ශක්තිය මේ වැඩේට. මොන අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක එහෙම තමයි. ඒ අඩුපාඩු තියෙද අපිට දෙන්න තිබුණා. ඒකට තමයි මම හිටියේ. ඒක දුන්නේ නැහැ. දුන්නේ නැති එකේ ප්‍රතිඵල හරියටම ලැබුවා තුනට බැස්සා. තුනට බැස්සා. යුද්ධය යද්දි රටේ අපි ස්ට්‍රයික් කරා. අන්තිම අසාර්ථකයි. ඕවත් ඕවා පේන්නේ දැක්කේ නැහැ. ඉදිරියේදීත් ඔහොම තමයි. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මොකක් හරි අර තරුණයන්ගේ භාෂාවෙන් කියනවා වර්චස්ම වැඩක් කරගන්න. හොඳයි. එතකොට තියුණු ටිකක් අපි යලිත් විරාමයක් ලබා ගන්න අවශ්‍යයි. අවසාන මම නම් විරාමයක් නැතුව පැය පහක් විතර <laughs> කතා කරන්න භාගයයි පුළුවන් වැඩසටහන අපිට කතා කරන්න ඔබතුමා තැනකගෙන ගෙනලා නැවතුවා මේ යහපාලනය කියන වචනයෙන් නැවතුවා අපි කතා කරමු විරාමයෙන් පස්සේ කොහොමද මෑත කාලීන මේ වර්තමානයේ අද දවසේ දේශපාලනය මොකද විරාමින්ට පෙර සුමන් සමරසිංහ මහතා ඔබතුමා දැඩි විවේචනයක් කරමින් හිටිය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන්. දැන් ඒත් එක්කම යහපාලනයක් මේ විදිහට කරන්න බෑ කියලාත් කිව්වා. දැන් මම මේ මගේ ඊළඟ ප්‍රශ්නේ මම මේ ගන්න එතනින්මයි. දැන් ඔබතුමාට විවේචනයක් තියෙනවා මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන්. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඊටත් වඩා වගේ විවේචනයක් තියෙනවා. නමුත් දැන් මේ ජනවරි 8 වෙනිදාන් පස්සේ ඇතිවුණු පාලනය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් මම කියන්නම්. දැන් කිව්වනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය ගැන විවේචන තියෙනවා. ඊට වඩා විවේචන තියෙනවා ජනතාවෙන් තුළට කියලා. ඊට වඩා වෙන්නේ මෙන්න මේක නිසා. ඊට වඩා වෙන්නේ. ජනතාවෙන් තුළනේ කවුරුවත් තාම මට තොරතුරු නැහැ. ඔප්පු කරන්න මහජන මුදල් හොරකම් කරනවා කියලා. නමුත් ඊට වඩා බරපතල එකක් දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජනතාව මුලා කරමින් ඉන්නවා. ඒගොල්ලෝ දූෂණ වලට නෑ කියලා දූෂණ හොයන්න නැතු ඉන්නවා. ඒක කොහොමද? ඒක වංචාකාරී විතරක් නෙවෙයි තියෙන කුහක ඒක මම ජනතාවට පෙන්වන්නේ බොරු රූපයක්. ඒක ඇත්තම නරක එකක්. මොකද ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාලට කරන්න බැරිලා තියෙනවා. මොකද එච්චරට වැඩේ අප්සෙට් වෙලා නිසා රවටන්න බෑ. මේක රවටමින් අමුතුම අමුතුම අලුත්ම නවතම නිෂ්පාදනය රැවටීමේ. නවතම නිෂ්පාදනය අනුරු කුමාරගේ සහ අර කල්ලියේ. ඒක බරපතලයි. මං කියන්නේ එකක් දෙකක් නිකන්. ඒක දැන් කොච්චරට මේක මේ ආයතනගත වෙලාද කියලා කිව්වොත්. මට තොරතුරු එනවා මම නම් එක්කම කියන්නම් පස්සේ වෙලාවක නම් එක්කම කියන්නම් දැන් අපේ වෘත්තීය සමිති නායක සමහරු සමහරු ගෙවල් හදනවා තට්ටු දෙකේ ගෙවල් මේ අමරසිංහ කවදාවත් ගියක් හැදුවේ නැහැ අමරසිංහ පාරට දොට්ට බැස්සේ මම අදත් ඉන්නේ අයියාගේ ගෙදර නැත්තම් අපේ සහෝදරයෙක්ගේ සහෝදරියගේ ගෙදර වෘත්තීය සමිති දැන් ආයතන ඇතුලේ සටන් අත්හැරලා ඇයි ඉල්ලීම් ලැබිලා ඉල්ලීම් ලැබිලා නායකයාට ටයිල් එනවා ගෙවල් හදනවා නම් ගෙවල් හදනවා නම් තව තව අවශ්‍ය જાති සිමෙන්තිද ඒ ඒවා වෙනවා දැන් ගෙවල් වලට තට්ටු දෙකේ ගෙවල් නිකන් ඒවා නෙවෙයි මට ආරංචි අනුරාධපුර පැත්තේ තට්ටු දෙකේ ගයක් තියෙනවා කියලා කාමර දෙකක් AC කරනවා කියලා තාරංචි මං හොයලා කියන්නම් ඒවා හරියටම කවුද කින්දවන්ද කියලා කියන්නම් මේව මඩ නෙවෙයි දැනට දැනට තියෙනවා එතකොට දැන් අර අර කතන්දරේදී මහින්ද රාජපක්ෂ මහත්තයා වග කියන්න ඕනේ බරපතල දේවල් ටිකක් තියෙනවා. එතුමා එක්ක මම දේශපාලන වශයෙන් නැතුව විතරක් නෙමෙයි මම ඇත්තරම ඇත්තරම තරහයි. පෞද්ගලිකව තරහයි. මොකද නම් අච්චර ලොකු ජයග්‍රහණයක් කරගෙන මේ රටේ ජනතාව එකට කැප වුණා. විශාල ජයග්‍රහණයක් කරගෙන. ඒක ඒක කැත කරගත්තේ ආකාරය පිළිබඳව. මේක තමයි ඇත්ත. ඔය ඒක කල්පනා කරගන්න තිබුණා. ඒකට පිළිතුරු ලැබුණා එතුමාට. ඒකට පිළිතුරු ලැබුණා. පිළිතුරු ලැබුණා. මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් කතා කරන්නේ. ඔව් ඒක තමයි මගේ ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි බැඳිලා තියෙන්නේ මේක. ඔව්. ඒත් ඒ තරම් කැත මේක හදන්න තිබුණා. මේ රටේ මිනිස්සු කතා කරේ නැහැ කවුරුවත්. මහින්ද රාජපක්ෂ මහත්තයාට වටේ ඉන්න අය කිව්වේ ඔබතුමාට හොඳ කියනවා හොඳ කියනවා හොඳ කියනවා හරි ෂෝක් කියනවා. නමුත් මිනිස්සු පව්පොත ලිව්වා. පව්පොත කියවුවා ජනවාරි 8 වෙනිදා. කියලා තමයි ජබ්දුන්නේ. ඔන්න තත්ත්වය. එතකොට දැන් යහපාලනය ගැන <laughs> මම කියන්නේ අනුරූප මාරව කොච්චර අන්දලා තියෙනවද කියලා මම මේ කියන්න යන්නේ. අන්දවලා තියෙන්නේ. ඔකේ තියෙන අන්ද එකක්. ජනාධිපති පොදු අපේක්ෂා කරන්න කියලා ඇඳුවා. එක්සත් ජාතික පක්ෂය නිකං එකක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය මේව පොදු අපේක්ෂා කරන්න කියලා කිව්වා ඇඳා. අන්දන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. <laughs> උඹලා මාව අන්දන්න දෙන්න කියලා යටින් හිතාගෙන ගහන කාඩ් ගහන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක නේ. අපිට ඔය යෝජනාවල් කරන්න ආවේ නැහනේ අපේ ඉස්සරහ. ඈ? රෝණ විජේගේ සහෝදරය ඉස්සරහ යෝජනාවල් කරන්න ආවේ නැහනේ. ඒ මොකෝ ඒක තමයි අපේ පක්ෂේ ඒක තමයි අපේ පක්ෂේ තියෙන ගරුත්වය ඒක තමයි අපිට තියෙන අදීනත්වය ඒක තමයි අපිට තියෙන පන්ති දැක්ම අපිට තියෙනවා කියන එක අපි අචලයි කියන එක ඒගොල්ලෝ දැක්කා මුන්ට කිට්ටු කරන්න බෑ කියලා ඒක හොඳට පෙන්නවා මම ගිය දවසේ ඊට පස්සෙන්ද ජෝන් අමරතුංග පත්තරයට ප්‍රකාශයක් කරනවා. ඔන්න දැන් ජනතාව විමුතුරන්ට හොඳ කාලේ උදා වුණා. හරි ෂෝක්. දැන් යන්න එකට. හරිනේ. ඉතින් ඔන්න ඇන්දුවා. අන්දලා ගෙනාව දේශපාලන මණ්ඩලයට. ඊට වඩා ඇඳගත්ත ලාල්කාන්ත. මගේ අම්මා ෂට් ටොප් එක මේක හරි දැන් ඉතින් කියලා මගේ අම්මේ ජීවිතයෙන් ජනාධිපති කෙනෙක්. ඈ කොච්චර දුර ගියාද කියලා කවොත් විධායක ජනාධිපති ධූරේ අහුස් කරන්නත් ඕනේ. ඒ සටන් පාඩේ තමත කරන්න සූදානම්. මේවා ඇත්ත දේවල්. මේවට පුළුවන් නම් අභියෝග කරන්න කියලා ඔන්න ඇන්දුවා. අන්දන්න පුළුවන් කියලා තේරුම් ගත්තා. එදා ඉඳන් ඇන්දුවා. අන්දලා අන්දලා අන්දලා මෙන්න බලන්න අද ඇවිල්ලා තියෙන තැන. මම මේ කියනවා අධිරාජ්‍යවාදය ගැන. ඔන්න අධිරාජ්‍යවාදයේ වැඩ ඔය. අධිරාජ්‍යවාදයේ වැඩේ තමයි පළවෙනි දේ මේ රටේ සමාජවාදී පක්ෂය අධිරාජ්‍යවාදී පක්ෂයක් කරගන්න එක. උන්ට යටත් කරගන්න එක. ඒක කරලා තියෙනවා දැන්. සෑහෙන දුරට. ජනතාව විසිරේ සමාජිකයන්ට සමාජිකාවන්ට මම මම ඉතා බැගෑපත් වෙන ඉල්ලන්නේ. බැගෑපත් ඉල්ලන්නේ. කියවන්න ජාතික ලැයිස්තුව. 1 2 3 1 සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ. ආංක නිලධාරි මම කියන්නම්. මායදුන්නේ මහත්මයා කිව්වා අපිත් එක්ක සාකච්ඡාවකදී මේ මේ සාකච්ඡාවේදී මොහු සඳහන් කරා ඔහු ජනතා විමුක්තිකරණේ සමාජිකයෙක් හෝ එහි ප්‍රතිපත්තියට අනුගත කෙනෙක් නෙවෙයි ස්වාධීනව ඉන්න තමයි ඔහු අදහස් කරන්නේ කියලා මන්ත්‍රී කෙනෙක් වුණා. ඒ ඒ ටික කිව්ව එකත් ලොකු දෙයක්. මම කියන්නේ මම කියන්නේ ඇත්ත වශයෙන් මොකද ස්වාධීනව නෙමෙයි කියලා එතුමාට දැන් මේ තියෙන තත්ත්වෙත් එක කියන්න බෑ. ඒකෙදී අවංක නැහැ කියලා මං හිතනවා. දෙක අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ජේෂ්ඨ නීතිඥයා ඔබතුමා දන්නවද කවුද කියලා? එහෙනම් අද ගෙදර ගිය ගමන් විකි විකිපීඩියා එකේ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහත්තයාගේ නම දාලා බලන්න කවුද මේ කියලා. මේ මහත්තයා හොඳ මහත්තයෙක් මමත් ගිහිලා තිනවා. මාව වටකලා අරන් ගියා එක දවසක් මේ අපේ නීතිඥ මහත්තයෙක් ඉන්නවා ආරාධනාවක් තියෙනවා උපන්දිනේට යන් කියලා. ඉතින් මම ගියා. ඒ ක්‍රිෂ්මල් මහත්තයා උපන්දිනේට උපන්දිනේට ගියා. එතන හිටියා. එයාගේ එයා පින්තූරයක් ගත්තා මහන් එක. ඒ වුණාට මගේ කවදාවත් දේශපාලන සම්බන්ධයක් ඇති වුණේ නැහැ. එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙම නැහැ. ඊට පස්සේ මම යාව දැක්කේ අනුරු කුමාර නායක බවට පත් වෙන සමුළුවේ ආරාධිතයෙක් වශයෙන් ඇවිල්ලා තියා ආරාධිත වඩා චුට්ටක් උඩින් හිටියා. මෙයා මේ ඊයේ පෙරද වෙනකල් UNP එකේ අයින් උනේ මේකට එන්න ඕන ඉඳලා ඊට වඩා බරපතල එකක් තියෙනවා. බරපතල කාරණාව ඒක නෙමෙයි. අරුණ ක්‍රිෂ්මාල් වරුණ සූර්ය ලංකාවේ එක්සත් ජනපදයේ තොරතුරු මධ්‍යස්ථානයේ ইনফෝමේෂන් සෙන්ටර් එකේ උපදේශකෙක් මට එහෙම උපදේශකයෙක් වෙන්න බෑ එතන ප්‍රතිපත්තිය මම පිළිගත්තේ නැත්නම් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය පිළිගත්තේ නැත්නම් CIA ප්‍රතිපත්තිය පිළිගත්තේ නැත්නම් මෙතන කවදාවත් උපදේශකයෙක් වෙන්න බෑ එයාත් දැසෑන කාලෙක ඉඳන් ඒක එහෙමයි ඊළඟට දැන් එතකොට ඇමරිකන් අධිරාජ්‍යවාදය ළඟට වෙනකල් ගිහිලා තියෙන ළඟට නෙමෙයි දැන් මේ ඇවිල්ලා උඩ දෙවණියා ජාතික ලැස්තියේ තුන්වෙනියා උපුල් කුමරා පෙරමුණ කවුද මංගලයක ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ හොඳ අර පාර භාෂාවෙන් කියන හොඳ කකුලක් විශ්වාසදායක කකුලක් අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයේ ජනිච්චිතයා ඔය වගේ මිනිස්සු හම්බුනම අනුර මට ආවිල්ලා කතා කරනවා අයියේ මරු බඩුවක් හම්බුනානේ කියලා ඉතින් කියන්න ඇර මං කියන මරුබඩුව නෙවෙයි පොඩ්ඩක් පරිස්සමින්. ඉතින් දැන් මෙයාව නාවලා සුද්ධ කරලා අරගෙන තියෙන්නේ. JVP හොදලා තියෙන්නේ අනුර කුමාරගෙන්. මං කියන්නම් ඒක. මේක මේක මේක කොච්චර එහෙම වෙලාද කියලා අනුරගේ කටින් මේ ලැස්තුවේ තුන් දෙනා විතරද ඒ වගේ ආින්නේ? මම දන්න තරමින්. මම දන්න තරමින්. ඒකේ ඒ වගේම කියත හැකි මේ පණ යනකල් වැඩ කරන ඥානක අධිකාරී අන්තිමයා. වෘත්තීය සමිතිය අංශයේ ජාත්‍යන්තරංශේ මමනේ බලාගෙන හිටියලා ඒකම වෙලා ඒකේ හුඟක් වැඩ කරන ඉතින් සතියන්ත වෙනකල් බොහොම පැය කීපයක් තමයි ළමයි එකක් ගිහිලා එන්නේ ඉඳලා එන්නේ ඒ මිනිස්සයා 29 මං කියන්නේ උඩට මෙතන ඉන්නව තව දාන උල මිනිස්සු උඩට පක්ෂෙත් එක්ක පක්ෂෙත් එක්ක පක්ෂෙට කඹුරලා මේ මේ වැඩේ බෑලා කරලා සිරුම දෙදිලා 99 ජීවිතේ බේරගත්ත මිනිස්සු විතර ඉන්නවා. තව ඕනි තරම් එළියේ ඉන්නවා. මේ දක්ෂකම් තියන අය ඉන්න ඕනේ තරම් එළිය පක්ෂය අය. ඒ අය නෑ. මේක ඇවිල්ලා තියෙන නිකන් නෙමෙයි. මේ යන්නේ මම කිව්වනේ පටන් ගන්න තියෙන අධිරාජ්‍යවාදයෙන් කියලා. දැන් ඔන්න ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. දැන් මේ මැතිවරණේ තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ රටට එන්නේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක්. මතක තියාගන්න. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් එන්නේ යහපාලනේ යහපාලනේ තමයි ඒගොල්ලන්ට කතා කරලා උලා. ඈ යහපාලනේ කතා කරනවා මේ තියෙන්නේ ඒකේ ඉතුරු හරිය මේ ලී ලීහි ලීහි එහෙම නැත්නම් ලී හයි වෙන්නේ නැති L E A H Y කවුද එක්සත් ජනපදයේ සෙනෙට් එකේ සෙනෙට් එකේ മന്ത്രി කෙනෙක්. එයා ලංකාව ගැන කියනවා. ලංකාවට ඉදිරි කාලය තුල මැදිහත් වෙන හැටි. බොහොම බොහොම යන්තමටද ගාවලා තියෙන්නේ. මේවා ඉතින් මේවා ඇතුළට කියවුවාම බරපතලයි. මං චුට්ටක් කියවන්න. they should they should කියලා කියන්නේ කාටද they civil society organizations civil society organizations මොනවාද අපේ ලංකාවේ ලංකාවේ ලංකාවේ civil civil society organizations මේ සමාජ සංවිධාන සිවිල් සංවිධාන සිවිල් සංවිධාන සිවිල් සංවිධාන හරියට මෙතනම ඉන්න එකෙක් ඒකත් එක්කම කිව්වොත් ඉන්ටර්නැෂනල් ඇලර්ට් වගේ ඉතින් මේක ඉංග්‍රීසියෙන් තමයි සිංහලෙන් ලියන්නේත් ඉංග්‍රීසි එක ලියන්නේ ඉන්ටර්නැෂනල් ඇලර්ට්. මේක අවදි වෙලා ඉන්න. ඉතින් ඉන්ටර්නැෂනල් ඇලර්ට් එක ගැන කිව්වම මෙන්න මේ නන් ටික එනවා. පරණ බලන ඉතිහාස ඉන්ටර්නැෂනල් ඇලර්ට් එකේ. ඒක හදන්න ඉන්නෝ මගේ මතක විදිහට ඒකෙත් ඉන්නෝ මායදුන මහත්තයා. ඒකෙත් ඉන්නෝ ක්‍රිෂ් බාල්. ඒකෙත් ඉන්නෝ ජේසි එලියමුණ. ඒකෙත් ඉන්නවා ජනරංජන රාව්‍ය පත්තරේ. අහා හරි ෂෝක් එකට වැඩේ දැන් පේනවද දැන් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම බලන්නකෝ. එකක් විතර අරගෙන බලන්න එපා. මේවා ලින්ක් වෙලා තියෙන හැටි මේවා බැඳිලා තියෙන හැටි බලන්න. ඒක තමයි දේශපාලනය. ඒක තමයි බලන්න ඕනේ ජනතාව යුතුරන. ජනතාව යුතුරන දැන් ඇමරිකාව ළඟට ගිහිල්ලා ඉවරයි ගෙනිහිලා ඉවරයි. බෙල්ල මිරිකලා තියෙන්නේ. තව මට ආරංචියක් තියෙනවා. කුට්ටි 13ක් දුන්නයි කියලා ඒක ලොකු එකක්. එක්සත් ජාතික පක්ෂයේ ජනතාව යුතුරනට කුට්ටි 13ක් දුන්නයි කියලා. ඒක නම් හිර වුණොත් මැරෙනවා. ජනාධිපතිතුමත් මේ මෑතක කරපු අර විශේෂ ප්‍රකාශයේදී ඉඟියක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය වුන් කියන දිගටම ජාතික ආණ්ඩුවක් හදනවා කියනවා දිනුවත් මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්නේ නැහැ කියනවා. ඒතකොට එතන ඉඟියක් එනවා එක්සත් ජාතික පක්ෂය තමයි යලිත් බලට එන්නේ කියලා. ඉතින් මොන යහපාලනද එතන තියෙන්නේ? මහින්ද රාජපක්ෂ කියලා පුද්ගලයා දැන් ලැයිස්තුවේ ඉන්නවා. එයා දිනන්න පුළුවන් නම් මම දන්නේ දිනවල නැති කියලා. ඒක මහජනතාව තෝරන එක. මහජනතාව තෝරලා දිනලා එනවා නම් පාර්ලිමේන්තුවට. කාටද ආරාධනය කරන වැඩිම දිනුවද ආසන ආසන සංඛ්‍යාව වැඩි දිනුව පක්ෂිත ආරාධනය කරන්න ඕනේ. මං හිතනවා ඒක නම් නොකර ඉන්නේ මෛත්‍රා සිරිසේන මහත්තයා. මට ඒ ඒ විශ්වාසය ප්‍රසිද්ධිය කිව්වා දිනුවත් වෙන ජේෂ්ඨයෝ ඉන්නකෝ තව දෙන්න. ඒ ඒ ඒ පක්ෂේ පක්ෂේ ප්‍රශ්නයක් නේ විසඳගන්න යන්නේ. වෙන ජේෂ්ඨයෝ ඉන්නවා. වෙන ජේෂ්ඨයෝ ඉන්නවා හරි කොහොම හරි ඒ පක්ෂයට ආරාධනය කරන්න ඕනේ. ඒ පක්ෂයට ආරාධනා කරන්න ඕනේ. අනිත් අය ඔක්කොම ප්‍රතික්ෂේප කරොත් මොකද්ද කියන්නේ? ආරාධනය කරනවා. එතුමා ආරාධනය කරනවා. එතුමා ඉන්න තැන ඉඳලා. නමුත් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මට එපා මට එපා මට එපා මට එපා මට එපා කියලාගෙන ගියොත් සංවිධානාත්මකව. මේකේ තියෙන්නේ මේ රටේ රටේ රට ආදරේ දේශපාලනය නෙමෙයි. මේකේ තියෙන්නේ මහා බලුපොරයක් මේ තියෙන්නේ. මේ බලුපොරේ තේරුම් ගන්න ඕනේ අපි. මේක විශාල සංක්‍රමණීය කාල පරිච්ඡේදයක අපි ඉන්නේ. දිග එකක. ඒක හැමෝගෙම හැමෝගෙම කුණු කුණු කපන්න ඕනේ. හොදන්න ඕනේ. මේ රට සුද්ධ කරන්න තව ටිකක් දිග කාලයක් ඕනේ. මේ යහපාලනෙන් අමාරුයි. ඉවර කරන්න බෑ. මේ පේන්නේ නැද්ද යහපාලනය කරන්න දීලා අනුර කුමාර කියන ඒවා. අනුර කුමාරට බැරිලා තියෙනවා අනුර කුමාරගේ අනුර කුමාරගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් පුළුවන් මේක කරන්න. දැන් කරන්නේ නැත්තම්. හරි පැහැදිලි. හරි පැහැදිලි මේ තියෙනවා. ටිකක් කල් ගන්නවා. මම තාමත් කියන්නේ මේ චුට්ටි චුට්ටි දේවල් ටිකක් කරගෙන තා අවුරුදු පහක් ගෙවයි. කවුරු හරි එන කෙනෙක්. හැමදාම තියෙන කතාව අපි අහයි. මේ රටේ ජනතාව අහයි. ඉස්සෙල්ලා කරපු එකනාගේවා කියයි. ඊළඟට ආපු එකනාගේ ඕගොල්ලන් කාලෙත් මෙහෙමනේ එතකොට මේගොල්ලෝ කියනවා ඕගොල්ලෝගේ කාලෙත් එහෙමනේ. ඕක අපි අහගෙන ඉන්නවා. තව කොච්චර කල් අහගෙන ඉන්නවද? ඒක නිසායි අලුත් දෙයක් ඕනේ. අලුත් දෙයක් ඕනේ. දැන් මේව ප්‍රතික්ෂේප කරන්න. මේ සියලු දෙනා ප්‍රතික්ෂේප කරන්න. ඔයන් තෝරන්න මිනිස්සු. ඔයන් තෝරන්න මිනිස්සු. ජනතාව විතරට මේ තීන தත්ත්වය උඩ මේ පිරිහිලා තීන தත්ත්වය උඩ ජනතාව විතරට ඡන්දයක් දෙන්න එපා. මං කියන එක පැහැදිලිවම දෙන්න තමයි කමිටනම් කරන්න. ජනතාව තුළ ඡන්දයක් දීලා බෑ. මේකනේ දැන් තියෙන ජනතාව තුළ සමාජවාදී නෙමෙයිනේ. අධිරාජ්‍යවාදයේ නෙමෙයිනේ ප්‍රශ්නේ. මේකනේ දැන් ලොකු ප්‍රශ්නේ යහපාලනේ. යහපාලනේ ගේන්නේ ඒකේ ලොකුම යාන්ත්‍රණය බාර දීලා තියෙනවනේ ශක්තිවත් යාන්ත්‍රණය. ඒකේ කරන්න බැරුණා නම් එකක් හරි. අනිත් අයට දොස් පවරනවා නම් අන්න එතනයි මේකේ තියෙන බොහෝකකම්. ඒක අසාධාරණයි මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධ දිසානායක මහත්මයා විතරක් චෝදනා කළේ. මොකද ජනාධිපති වෙන පක්ෂයකින් අගමැති අග්‍රාමාත්‍යවරණ පක්ෂයකින් කැබිනට් එකක් ඉන්න තව අය. ඔහු ඇයි මහත්මයා ඇයි මහත්මයා මේ මේ කැබිනට් පත්‍රිකාව මම මේ ඉදිරිපත් කළා තියෙනවා දැන්. ඒකේ කැබිනට් එකේ තීන්දුව ඔය කවුරුත් ඉන්න කැබිනට් එකනේ. කවුරුත් ඉන්න කැබිනට් එකේ තීන්දුව කඩාපැනීමේ හමුදාව. හොරුන්ගේ ගෙවල් වලට සහ ඔවුන්ගේ ස්ථාන වලට කඩාපැනීමේ අයිතිය මෙයාට පවරලා තියෙන්නේ. වෙන කාටවත් නෙමෙයි. මෙයාට ඒ සඳහා පොලිසිය දීලා තිනවා ඒ සඳහා නීතිඥයෝ දීලා තිනවා ඒ සඳහා CID එක දීලා තිනවා ඒ සඳහා කවුද දීලා නැත්තේ දීලා නැත්තේ කවුද ඔක්කොම ටික දීලා තියෙනවා ඉතින් ඒක නිසා මේක මේ ආයේ මේ මේ අයන්න අයන්න කියවන දෙයක් නෑ ඒ කියන්නේ ඔබතුමා එතකොට මේ යහපාලනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනත් බැර කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ගිනුමට නෑ එහෙම කරන්නේ යහපාලනය පිළිබඳව දැන් වැඩිම ශක්තියෙන් ගහන්න පුළුවන්කම දීලා තියෙන්නේ ඒකත් ලණුවක් කාලා තියෙන්නේ අනුරුමාර රනිල් වික්‍රමසිංහගේ ලණුවක් කාලා තියෙන්නේ ටක් ගාලා කනවනේ හරියටම කොහොමද දන්නවද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ෆිලිප් ගුණවර්ධන මහත්තයා හිටියා වගේ මොකක්ද උනේ ෆිලිප් ගුණවර්ධන මහත්තයාට මොකක්ද උනේ අහෝ කියලා කියන්න ඕනේ නැහැ. විදුගුණරත් මහත්තයා එකක් තියෙන්නේ. ඒ මහත්තයාගේ පක්ෂයේ කවුරුත් පක්ෂ වෙනුවෙන් ජීවිතය දුන්න අය ඉන්නවනම් ඉන්නේ ටික දෙනයි. ඔය සිද්ධිවලදී ජීවිතේ දීපු අය. නමුත් අපි හැම නෙවෙයි. අපි හැම නෙවෙයි අපි වගේ කියන්න ඕනේ. ලක්ෂයකට අධික වාර දෙකකදී ලක්ෂයකට අධික සහෝදරවරු සහෝදරියෝ ජීවිත දුන්නා. ඒ අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණෙන් ජීවිත දීපු අය අද මේක දැක්කොතින් මේක දැක්කොතින් මේ ජාතික ලැයිස්තුව දැක්කොතින් මොකක් කියයිද? රෝන් සහෝදරය අද මෙතෙන්ට ඇවිල්ලා වාඩිලා කතා කරොත් මොකක් කියයිද මේක ගැන? ඒව කල්පනා කරන්න. ඒව කල්පනා කරන්න. එහෙමයි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒකට මේකේ ජනතාව යන්ත්‍රණ වැඩිපුර පැවරෙන්නේ ජනතාව යන්ත්‍රණ පැනලා බාර අරගෙන තිනවා මේක. පැනලා බාර අරගෙන මුකුත් කරන්නේ නැහැ. මුකුත් කරන්නේ නැති වෙනකොට මට ඉතින් කල්පනා කරන්න තියෙනවා තවත් පැත්තක්. මුකුත් කරන්න නැති වෙනකොට කුට්ටි හම්බෙලාද කියලාත්. ඒ කියන්නේ මේ මේ මේ මේ මේ මේ වංචා දූෂණ වලට සම්බන්ධයි. සම්බන්ධ අයගේ කුට්ටි හම්බෙලාද කියලා. ඒ කුට්ටි කියලා දැන් තියෙනවනේ. ඒක ඔබේ උපකල්පනය පමණයි. උපකල්පන සමහර ඒවා මම අත්හරිනවා. තොරතුරු නැත්තම් මට එහෙම කියන්න අයිතියක් නැහැ. එහෙම හිතන්න මට තියෙනවා අයිතියක් මොකද දන්නවද? එහෙම වෙලා තියෙන නිසා. එහෙම වෙලා තියෙන නිසා මම කියන්නේ කාරණා මොකද්ද ආයි හංගන්නේ. ජනතා විමුක්ති පක්ෂය ලංකා ලංකා පක්ෂයේ පත්තරේ ලංකා පත්තරේ ලංකා පත්තරේ ලිව්වා ධම්මික පෙරේරා මගේ ගමට අල්ලපු ගමේ ධම්මික පෙරේරා ගැන එයාගේ ව්‍යාපාර ගැන මොකක් හරි විවේචනයක් ලිව්වා මට මතකයි ඒක. ඒ විවේචනය ලියපු හැටියෙම ඈ පොල්ලෙන් ගැහුව නාගයාසේ විජිත හේරත් පත්‍රේ බාර ඉන්න එකන. විජිත හේරත් ගියා කතුරු හම්බෙන්න. කතුරු මාළඟ දැන්. ඕවම දැකලා. කතුරු හම්බෙන්න ගිහිල්ලා තර්ජනය කරා. ඊට පස්සේ එහෙම ලියන්නේ නැහැ යාගෙන. විවේචන ලියන්නේ නැහැ. එයා තමයි අපිට පත්‍රයට සල්ලි දෙන්නේ. හරිද? හොඳයිනේ. ඉතින් ඒක නිසා මට මේවා ගැන මේවා ගැන හිතන්න මට අයිතිය ලැබිලා තියෙන්නේ දැන්. මේ කුට්ටි දැන් ජනතාව යතුරුන ජනතාව නෙමෙයි එකතු කරන්නේ සල්ලි එකතු කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ සල්ලි තමයි මේ මේ ඡන්දමේෂිම. සමාජවාදී පක්ෂය, වාමාංශික පක්ෂය, විප්ලවවාදී පක්ෂය කනගාටුයි. හොඳයි දැන් ඔබතුමා දිගින් දිගටම ජනතාක්තිවරට මේ වගේ චෝදන එල්ල කර දැන් අගොස්සු දහත්තෙන්ද මහමැතිවරණක් කෙනවා ඔව ජනතාමුති පෙරමුණත් මැතිරට ඉදිරිපත් වෙලයින්න ජනතා මුක්ති පෙරමුණ දැන් මේ විදිහට බලයට පත් කළ යුතු නැත්තම් පාක්ෂිකය අතරමන්නේ ඔහුට මොක ඔහු ගන්න දේශපාලන තීන්දුව මොකද්ද පාක්ෂිකය අතරමං වෙන්නේ මම අතරමන්ද මම කට්ට තනියෙන්නේ බැස්සේ එළියට මං අතරමන්ද ඈ මම අතරමං නෑ. මම අප්‍රේල් අප්‍රේල් 16 වෙනිදා මං එළියට බැස්සා. ඒගොල්ලන්ට කල් දීලා ජූනි මාසේ 27 වෙනකොට මම සම්මුල පැවැත්තුවා. පක්ෂ සමග පක්ෂය පිහිටෙව්වා. ඔව් ඔබතුමා මැතිවරණ ඉදිරිපත් වෙලා නෑ ඔබේ පක්ෂය. ඔව් ඔව් මම මැතිවරණ ඉදිරිපත් වුණේ නැත්තේ මොකද කියලා මං කියලා තියෙනවානේ. ජනතාව විමුක්තිවලන උපතේ සිට හරියට මම අවුරුදු කීයක් ගියාද පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනකොට 1977 මුලින්ම තරඟ කරේ. එතකොට 65යි අවුරුදු 12යි. අවුරුදු 12ක්. හරි? අවුරුදු 12යි. මම දවස් 13ක් ඇතුළත පළල් පෙරමුණක් හැදුවා. ඒ පෙරමුණ වලට ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්තිය එකතු වෙලා කුමන්ත්‍රණය කරාම අපි හදපු පුංචි පක්ෂයට වඩා පුංචි පෙරමුණට වඩා හුඟක් උලනේ ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ට සල්ලි දීලා ගන්න පුළුවන් මිනිස්සුන්. മന്ത്രിකම් දීලා ගන්න පුළුවන්. ඕනේ බරක් දීලා ගන්න නේ කතා කරේ. ගත්තා. ඉතින් ඒක ඒක ඒකට මොකක්ද කියන්න එපා අපිට. මම ගියේ නෑනේ. මම දැන් කිව්වනේ මෛත්‍රපාල සිරිසේන මහත්තයත් එක්ක මම කතා කරලා තිබුණා. තරම් කරන්න උනත්. ඒකත් අත්හැරියානේ. ඒකත් අත්හැරියා. වෙච්ච සංගදිත් එක්ක ඒක අත්හැරියා. ඉතින් අනිත් කාර්යවත් එක්කවත් මම තරම් කරන්නේ නෑ. එහෙනම් මට තරඟ කරන්න ඕන නම් පාර්ලිමේන්තුවෙම යන්න ඕන නම් මම මොකෙක් හරි ළඟට යනවානේ. අර මේ වෙනස් වෙච්ච හෙළ උරුමේ ගියා වගේ එක්සත් ජාතික පක්ෂයට ගියා වගේ මොකද යනවා. ජීවිතේට යන්නේ මට එක්සත් ජාතික පක්ෂයත් එක්ක කතා කරන්න බෑ. දේශපාලනේ කතා කරන්න බෑ. මට තාම බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මෙහෙම මෙහෙම මං හිටියා එකට එකට ෆුටුවල හිටියා. සුනාමි සීකිරීමේ අවස්ථාවේදී මට කතා කරන්න බෑ. බැරි වෙන්න හේතුවක් තියෙනවා රෝහණ විජේවීර සහෝදරයා මරෝ පක්ෂය එක්සත් ජාතික පක්ෂය තාම බැරි වුණා තාම බැරි වුණා කනගාටුයි කියලා කියන්නේ අපි කියලා තියෙනවා අපි කියලා තියෙනවා පුන පුනා කියලා තියෙනවා කාට හරි වැරද්දක් වුණා නම් සමාවෙන්න කියලා මම ලංකාවට ආපු පළවෙනි රැස්වීමේදී මම කිව්වා සමාවෙන්න ඒක බොරුවක් නෙවෙයි කියන්නේ අපට වඩා දහ ගුණයක් සමාවෙන්න කියලා කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. එතකොට අනුර කුමාරලාට පුළුවන් නම් මම කියනවා එයාලව ඒක කියවන්න කියලා. හොඳයි. ඈ බටලම් ප්‍රශ්න ගැන රෝණ විජේර සහෝදරලා සහෝදරයා ඝාතනය කිරීම පිළිබඳව පුළුවන් නම් ඒක කියවන්න. හොඳයි. යාළුවනේ අපි අපි වැඩසටහනේ අවසානයට පැමිණි සෝම අමරසිංහ මහත්මයා බොහොම ස්තුතියි අපේ ආරාධනා අපි දරන මේ වැඩසටහනට සහභාගී වුණාට. අපුණන්සලට ස්තුතියි අපිට අපිට ආරාධනය කරාට. වැරදුණු තැන් හදා ගන්න ඕනේ හැමෝටම වර්ධින්න පුළුවන්. පෙරදුන තැන් හදා ගැනීම තමයි මම හිතන්නේ ඉදිරියට යාමේ හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ. ඉතින් ඉදිරියේදී ඔබටත් වැරදුණු තැන් ඇති අතීතයේ ඔබ ඒවා හදා ගන්න උත්සාහ කරයි. ඒ සඳහා ඇත්ත පෙන්වා දීමයි අපි මේ කරමින් ඉන්නේ. හමෙමු තවත් මෙවැනි වැඩසටහනකින්.